بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساءً واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا وآتوا اليتامى أموالهم ولا تتبدلوا الخبيث بالطيب ولا تأكلون أموالهم إلى أموالكم إنه كان حوبا كبيرا وإن خفتم ألا تقسطوا في اليتامى فانكحوا ما طاب لكم فانكحوا ما طاب لكم من النساء مثنى وثلاث ورباع فإن خفتم ألا تعدلوا فواحدة أو ما ملكت أيمانكم ذلك أدنى ألا تعولوا وآتوا النساء صدقاتهن نحلةً فإن طبن لكم عن شيء منه نفسا فكلوه فكلوه هنيئا مريئا මිනිසුනි එකම ආත්මයකින් නුඹලා මවා එයින්ම නුඹලාගේ සහකාරියද මවා එම දෙදෙනාගෙන් අනන්ත අප්‍රමාණ පුරුෂයින්ද ස්ත්‍රීන්ද ලොව පුරා පෙතර වූ පරමාධිපතිට බියබැතිමත් වව්. ඔහුගේ නාමයෙන් නුඹලා එකිනෙකා තම උරුමය ඉල්ලා සිටින අල්ලාහ්ට බියවව්. ලේ උරුමය කඩ කිරීම ගැනද බියවව්. සැබවින්ම අල්ලාහ් නුඹලා ගැන සුපරීක්ෂාකාරීව සිටින්නේය. අනත් දරුවන්ට ඔවුන්ගේ දේපල ආපසු ලබා දෙව්. නුඹලාගේ නොවටිනා දේ වෙනුවට ඔවුන්ගේ වටිනා දේ හුවමාරු කර නොගනියු. තවද නුඹලාගේ දේපල සමග මිශ්‍ර කිරීමෙන් ඔවුන්ගේ දේපල ගිල නොගනියු. සැබවින්ම එය මහත් වූ පාපයකි. අනත් දරුවන්ට යුක්තිය ඉෂ්ට කිරීමට නුඹලාට නොහැකි වෙතයි නුඹලා බිය වෙතොත් නුඹලා විසින් තෝරාගනු ලබන ස්ත්‍රීන් දෙදෙනෙකු, තිදෙනෙකු හෝ සිව් දෙනෙකු විවාහ කරගනියු. එහෙත් ඔවුන් කෙරෙහි යුක්තිය ඉටු කිරීමට නොබලාට හැකි නොවේතයි නොබලා තුල බියක් පහළ වුවහොත් එක්කෙනෙකු පමණක් විවාහ කරගනිව් නැතහොත් නොබලාගේ දකුණු අතටපත් වූ වහල් ස්ත්‍රීන් විවාහ කරගනිව් අයුක්තියක් කිරීමෙන් වැළකීම සඳහා වඩාත් සමීප ක්‍රියාමාර්ගය මේ වේ ස්ත්‍රීන්ට ඔවුන්ගේ දායාද එනම් යුතුයකමක් වශයෙන් කැමැත්තෙන් දෙව් එහෙත් ඔවුහු සිය කැමැත්තෙන්ම ඉන් කොටසක් නොබලාට අතහරින්නාහුනම් සතුටින් එය භුක්ති විඳිය හැකිය. ولا تؤتوا السفهاء أموالكم التي جعل الله لكم قياما وارزقوهم وارزقوهم فيها واكسوهم وقولوا لهم قولا معروفا وابتلوا اليتامى حتى إذا بلغوا النكاح فإن آنستم منهم رشدا فادفعوا إليهم أموالهم ولا تأكلوها إسرافا وبدارا أن يكبروا ومن كان غنيا فليستعفف ومن كان فقيرا فليأكل بالمعروف فإذا دفعتم إليهم أموالهم فأشهدوا عليهم وكفى بالله حسيبا නුඹලාගේ යැපීම සඳහා අල්ලාහ් විසින් සපයා ඇති නුඹලාගේ දේපල දුබල සිත තියන්ට නොදෙව්. එහෙත් නුඹලා එයින් ඔවුන්ට ආහාර පාන හා වස්ත්‍රාදිය සපයාව. තවද ඔවුන්ට හොඳින් උපදෙස් දෙව්. අනත් දරුවන් විවාහ බිමුක වියට පත්වනතුරු නොකඩවා ඔවුන් නිරීක්ෂණය කරමින් පරීක්ෂා කරව. ඔවුන්ට සිය කටයුතු කර ගැනීමට හැකියයි නුඹලාට පෙනී යතොත් ඔවුන්ට ඔවුන්ගේ දේපල බාර දෙව්. ඔවුන් වැඩිවියට පත්වී තමන්ගේ දේපල නොබෙන් ඉල්ලා සිටිනු ඇතැයි බියෙන් ඔවුන්ගේ දේපල අයුක්ති සහගත ලෙසද ආස්තිකාර ලෙසද ඉක්මන් කමින් ගිල නොගනිමු අනත් දරුවන්ගේ බාරකරුවන් අතුරින් කවරෙකු හෝ ධනවත් නම් ඔහු එම අනාථයින්ගේ දේපල භුක්ති විඳීමෙන් වැළකී සිටිය යුතුයි යමෙකු දිලිඳුනම් එයින් සාධාරණ ලෙස භුක්ති විඳීමට ඔහුට පුළුවන් නුඹලා ඔවුන්ගේ දේපල ඔවුන්ට බාර දෙන විට ඊට සාක්ෂි වශයෙන් මිනිසුන් කිහිප දෙනෙකු යොදවා ගනිව්. නුඹලාගේ ක්‍රියාවන් ගණන් ගැනීමෙහි අල්ලාහ් ප්‍රමාණවත්ය. للرجال نصيب مما ترك الوالدان والأقربون وللنساء نصيب مما ترك الوالدان مما ترك الوالدان والأقربون مما قل منه أو كثر نصيبا مفروضا وإذا حضر القسمة أولو القربى واليتامى والمساكين فارزقوهم فارزقوهم منه وقولوا لهم قولا معروفا وليخشى الذين لو تركوا من خلفهم ذرية ضعافا خافوا عليهم ۖ فليتقوا الله وليقولوا قولا سديدا إن الذين يأكلون أموال اليتامى ظلما إنما يأكلون في بطونهم نارا وسيصلون سعيرا මියගිය දෙමව්පියන් හා පවුලට සම්බන්ධ නෑදෑයින් විසින් තබා ගිය දැයින් පිරිමින්ට කොටසක් හිමි වේ. එලෙසින්ම මියගිය දෙමව්පියන් හා පවුලට සම්බන්ධ නෑදෑයින් තබා ගිය දැයින් කොටසක් ස්ත්‍රීන්ටද හිමි වේ. එය ස්වල්පයක් හෝ සම්භාරයක් හෝ වේවා. මෙය අල්ලාහ් විසින් නියම කර ඇති කොටස වේ. තවද උරුමයන් බෙදන විට පවුලට සම්බන්ධ නෑදෑයින්ද අනත් දරුවන් හා දිලින්දන් පැමිණ සිටියහොත් ඔවුන්ටද එයින් යමක් දී කරුණාන්විත වචනෙන් නුඹලා ඇමතිය යුතුයි. Tamangen මරණයෙන් පසු අසරණ දරු පරපුරක් තබා යතොත් ඔවුන්ගේ අනාගතය පිළිබඳව කතරම් ඕනෑකමක් දක්වා තිබුණේදයක් එය ජනයා අවබෝධ කරගෙන ඊට බිය වෙත්වා. එනිසා ඔවුන් අල්ලාහට බියැත්මක් විය යුතුයි. තවද යුක්ති සහගත වූත් නිවැරදි වූ දෙය ඔවුන් පැවසිය යුතුයි. අනත් දරුවන්ගේ දීපල අසාධාරණ ලෙසින් ගිල ගන්නා අය සැබවින්ම Tamanගේ කුස පුරවාගන්නේ ගින්නෙනි. ඔවුන් අපායේ දැවෙන ගින්නට පිවිසිති. يوصيكم الله في أولادكم للذكر مثل حظ الأنثيين فإن كن نساء فوق اثنتين فلهن ثلثا ما ترك وإن كانت واحدة فلها النصف ولأبويه لكل واحد منهما السدس مما مما ترك إن كان له ولد فإن لم يكن له ولد وورثه أبواه فلأمه الثلث فإن كان له إخوة فلأمه السدس من بعد وصية يوصي بها من بعد وصية يوصي بها أو دين آباؤكم وأبناؤكم لا تدرون أيهم أقرب لكم نفعا فريضة من الله إن الله كان عليما حكيما නුඹලාගේ දරුවන්ගේ උරුමය සම්බන්ධයෙන් අල්ලාහ් මෙසේ නුඹලාට නියම කරයි. නුඹලාගේ දරුවන්ගෙන් පිරිමියාට ගැහැණු දෙදෙනෙකුගේ කොටසමෙන් විය යුතුය. උරුමකාරයින්ගේ සංඛ්‍යාව ගැහැණුන් දෙදෙනෙකුට වැඩි ගැහැණුන් නම් ඔවුන්ට මියගිය තැනැත්තා හැරගිය දැයින් තුනෙන් දෙකක් විය යුතුය. තවද එකම දුවක නම් ඇයට අයිති කොටස සම්පූර්ණ දේපලෙන් හරි අඩකි. මියගිය ඔහුට දරුවන් වෙතොත් ඔහුගේ මව්පියන් දෙදෙනාගෙන් එක් අයෙකුට සම්පූර්ණ දේපලෙන් හයෙන් එකක් බැගින් වේ. එහෙත් ඔහුට දරුවන් නැතිව ඔහුගේ එකම උරුමකාරයින් ඔහුගේ දෙමව්පියන් නම් එවිට ඔහුගේ මවට තුනෙන් එකකි. මියගිය ඔහුට සහෝදර සහෝදරියන්ද සිටිතොත් මියගිය ඔහුට සහෝදර සහෝදරියන්ද සිටියහොත් එවිට ඔහුගේ මවට හයෙන් එකකින් මේ සියලුම කොටස් බෙදීම කල යුත්තේ ඔහු විසින් කියන ලද අන්තිම කැමැත්තේ කොන්දේසි ඉටු කිරීමෙන් පසුව හා ණය තිබුතොත් එය ගෙවීමෙන් පසුවය. නුඹලාගේ දෙමාපියන් හා නුඹලාගේ දරුවන් ගැන කිව යුත්තේ ඔවුන්ගෙන් කවරෙකු නුඹට වඩාත් ප්‍රයෝජනවත් දැයි නුඹ නොදනී. අල්ලාහ් විසින් මෙම කොටස් මෙසේ වෙන් කර දී ඇත. සැබවින්ම අල්ලාහ් සර්වඥානීද සර්වඥද වේ. ولكم نصف ما ترك أزواجكم إن لم يكن لهن ولد فإن كان لهن ولد فلكم الربع مما تركن من بعد وصية من بعد وصية يوصين بها أو دين ولهن الربع مما تركتم إن لم يكن لكم ولد ۖ فإن كان لكم ولد فلهن الثمن مما تركتم من بعد وصية من بعد وصية توصون بها أو دين وإن كان رجل يورث كلالة أو امرأة وله أخ أو أخت أو أخت فلكل واحد منهما السدس فإن كانوا أكثر من ذلك فهم شركاء في الثلث فهم شركاء في الثلث من بعد وصية يوصى بها أو دين من بعد وصية يوصى بها أو دين غير مضار وصية من الله والله عليم حليم تلك حدود الله ومن يطع الله ورسوله يدخله جنات يدخله جنات تجري من تحتها الأنهار خالدين فيها وذلك الفوز العظيم ومن يعص الله ورسوله ويتعد حدوده يدخله نارا خالدا فيها وله عذاب مهين තවද නුඹලාගේ භාර්යාවන් තබා යන දෙයින් ඔවුන්ට දරුවන් නැතිනම් නුඹලාට අඩක් ලැබෙනු ඇත. ඒත් ඔවුන්ට දරුවන් නැතොත් ඔවුන් ප්‍රකාශ කරන අන්තිම කැමැත්තේ කොන්දේසි ඉටු කිරීමෙන් පසු හා ණය තිබෙන තාක් එය ගෙවීමෙන් පසු නුඹලාට හතරෙන් එකක් උරුම වෙයි. නුඹලාට දරුවන් නැතිනම් නුඹලා හැර යන දෙයින් නුඹලාගේ භාර්යාවන් වන ඔවුන්ට හතරෙන් එකකි. නුඹලාට දරුවන් සිටින්නේ නම් නුඹලා ප්‍රකාශ කරන අන්තිම කැමැත්තේ කොන්දේසි ඉටු කිරීමෙන් පසු හා ණය තිබෙන තාක් එයත් ගෙවීමෙන් පසු ඔවුන්ට එනම් නුඹලාගේ භාර්යාවන්ට නුඹලා හැර යන දෙයින් අටින් එකකි. කවරෙකු හෝ දීපල උරුමය වශයෙන් බෙදා දීමට ඇති මියගිය අය ඔවුන්ට දරුවන් හෝ දෙමාපියන් නොමැතිව එක් සහෝදරයෙකු හෝ එක් සහෝදරියක සිටිනේ නම් ඔවුන් දෙදෙනා මුළු උරුමයෙන් හයෙන් එකක් බැගින් ලැබීමට සුදුසුකම් ලබනු ඇත. එහෙත් සහෝදර සහෝදරියන් දෙදෙනෙකුට වැඩි නම් එවිට ඔවුන් සියලු දෙනාගේ උරුමය මුළු උරුමයෙන් තුනෙන් එකක් වනු ඇත. මෙය ඔහු ප්‍රකාශ කළ අන්තිම කැමැත්තේ කොන්දේසි ඉටු කිරීමෙන් හා ණය තිබෙන තාක් එය ගෙවීමෙන් පසුය. මෙසේ කල යුත්තේ අන්තිම කැමැත්ත මගින් උරුමකාරයින්ට අසාධාරණයක් සිදු නොවන අන්දමිනි. මෙය අල්ලාහ්ගේ පනතයි. අල්ලාහ් සර්වඥානීය සානුකම්පිතය. අල්ලාහ් විසින් පනවා ඇති සීමා මේවායි. අල්ලාහට සහ ඔහුගේ රසූල්වරයාට කවරෙකු හෝ කීකරුවේද යටින් ගලා බස්නා දිය ඇලි සහිත ස්වර්ගයට අල්ලාහ් ඔහු ඇතුල් කරවනු ඇත. ඔහු සදාකල්හිම එහි වෙසිතී. මෙය මහත් වූ ජයග්‍රහණයකි. කවරෙකු හෝ අල්ලාහට හා ඔහුගේ රසූල්වරයාට අකීකරුවී. ඔහු විසින් නියම කර ඇති සීමාවන් උල්ලංඝනය කරයිද? අල්ලා ඔහු ගින්නට ඇතුළු කරවනු ඇත. ඔහු සදාකල්හිම එහි වෙසිතී. තවද ඔහුට නිന്ദනීය දඩුවම් ද ඇත. واللاتي يأتين الفاحشة من نسائكم فاستشهدوا فاستشهدوا عليهن أربعة منكم فاستشهدوا فإن شهدوا فأمسكوهن في البيوت حتى يتوفاهن الموت حتى يتوفاهن الموت أو يجعل الله لهن سبيلا واللذان يأتيانها منكم فآذوهما فإن تابا وأصلحا فأعرضوا عنهما إن الله كان توابا رحيما නුඹලාගේ ස්ත්‍රීන්ගෙන් කවරෙකු හෝ වේවා අනාචාරයෙහි යෙදුනා නම් ඔවුන්ට විරුද්ධව සාක්ෂි දීම සඳහා නුඹලා අතුරින් සාක්ෂිකරුවන් සිල් දෙනෙකු කැඳවව. ඔවුන් සාක්ෂි ඉදිරිපත් කර ඔප්පු කළහොත් ඔවුන් එනම් එම ස්ත්‍රීන් මිය යන තෙක්ම හෝ ඔවුන් සඳහා වෙනත් මගක් අල්ලාහ් විවෘත කරන තෙක් හෝ ඔවුන් නිවෙස් වලට සීමා කොට රඳවා තබව. නුඹලා අතුරින් එම වරද කරන දෙදෙනාට දඩුවම් කරව. අනතුරුව එම දෙදෙනාම පශ්චාත්තාප වී යලි නිසි මගට වැටුනොත් ඔවුන් දෙදෙනා දඩුවමින් නිදහස් කරව. සැබවින්ම පශ්චාත්තාපය පිළිගැනීමෙහිලා අල්ලාහ් ත්‍යාගශීලීය පාපයන්ට සමාව දීමෙහිලා දයාන්විතය. إنما التوبة على الله للذين يعملون السوء بجهالة ثم يتوبون ثم يتوبون من قريب فأولئك كذلك يتوب الله عليهم وكان الله عليما حكيما وليست التوبة للذين يعملون السيئات حتى إذا حضر أحدهم الموت قال إني تبت الآن ولا الذين يموتون وهم كفار أولئك أعتدنا لهم عذابا أليما සැබවින්ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගන්නේ නොදැනුවත්කමින් පාපයක් කළ වහාම එහිලා පශ්චාත්තාප වන අයගෙන් පමණක්ය. අල්ලාහ් එවැන්නක් දෙස කරුණාන්විතව හැරේ. අල්ලාහ් සර්වඥද සර්ව ප්‍රඥාවන්තද වේ. යමෙකු මරණාසන්න වන තුරුම පාප ක්‍රියාවන්හි ගැලී සිට ඔවුන්ගෙන් යමෙකුට එවැනි මරණාසන්න අවස්ථාව එළඹී විට දැන් මම පශ්චාත්තාප වෙමි කියන අයගේද ප්‍රතික්ෂේප කරන්නන් ලෙස මිය යන අයගේද පශ්චාත්තාපය පිළිගනු ලබන්නේ නැත. එවැන්නන් සඳහා අප වේදනාකාරී දඩුවමක් පිළියෙල කර ඇතෙමු. يا أيها الذين آمنوا لا يحل لكم أن ترثوا النساء كرها ولا تعضلوهن لتذهبوا ببعض ما آتيتموهن إلا أن يأتوا يأتين بفاحشة إلا أن يأتين بفاحشة مبينة وعاشروهن بالمعروف فإن كرهتموهن فعسى أن تكرهوا شيئا ويجعل الله ويجعل الله فيه خيرا كثيرا وإن أردتم استبدال زوج مكان زوج وآتيتم إحداهن قنطارا وآتيتم إحداهن قنطارا فلا تأخذوا منه شيئا أتأخذونه بهتانا وإثما مبينا وكيف تأخذونه وقد أفضى بعضكم إلى بعض وأخذن منكم ميثاقا غليظا ولا تنكحوا ما نكح آباؤكم من النساء إلا ما قد سلف إنه كان فاحشة ومقتا وساء سبيلا විශ්වාස කළවුනි නුඹලා වැන්දඹුවන් වූ ස්ත්‍රීන්ගේ කැමැත්තට පටහැනිව බලෙන් උරුමකාරයන් වීම නුඹලාට නීත්‍යානුකූල නොවේ. එසේම නුඹලා විසින් ඔවුන්ට දෙනු ලැබූ දායාදයෙන් කොටසක් ඔවුන් පරපුරුෂ සේවනයෙහි යෙදීම පැහැදිලිව ඔප්පු වූහොත් මිස අහිමි කිරීම සඳහා නුඹලා ඔවුන්ට රළු ලෙස සැලකීමද නීත්‍යානුකූල නොවේ. තවද ඔවුන් සමග නුඹලා ගෞරවාන්විත ආයුරින් දිවිගත කළ යුතුය. නුඹලා ඔවුන් අප්‍රිය කළ හැකිය. නමුත් එහි එනම් නුඹලා අප්‍රිය කළ දෑහි අල්ලා බොහෝ හොඳ දෑ සලස්වා තිබෙන්නට පුළුවන්. තවද දැනටමත් සිටින භාර්යාවක් වෙනුවට වෙනත් භාර්යාවක් විවාහ කර ගැනීමට නුඹලා තීරණය කළහොත් මීට පෙර ඔවුන්ගෙන් එකියකට දායාදයක් වශයෙන් හෝ ත්‍යාගයක් වශයෙන් හෝ විශාල ධනයක් නුඹලා දී තිබුණද එයින් කිසිවක් නොබලා ආපසු නොගත යුතුයි. අසත්‍ය දෝෂාරෝපණයන් හා දැඩි අයුක්තිය මගින් නුඹලා එය ආපසු ගන්නේද? නුඹලාගෙන් ඇතමෙක් ඇතමෙකු සමග සතුට ආශාදය ලැබුවාහුය. තවද ඔවුහු නුඹලාගෙන් ස්ථිර givisුමක්ද ගෙන සිටියාහුය. නුඹලා දුන් දෑවන එය නුඹලා ආපසු ගන්නේ කෙසේද? තවද නුඹලාගේ පියවරුන් සරණ පාවාගත් ස්ත්‍රීන් නුඹලා කිසිම විටකදීවත් විවාහ කර නොගනිමු. එහෙත් අතීතයේදී සිදු වී ඇති දැහැර මේ අශික්ෂිත හා ජුගුප්සාජනක දෙකි. තවද මෙය ඊ타මත්ම අශෝභන කටයුත්තකි. حرمت عليكم أمهاتكم وبناتكم وأخواتكم وعماتكم وعماتكم وخالاتكم وبنات الأخ وبنات الأخت وبنات الأخت وأمهاتكم اللاتي أرضعنكم وأخواتكم من الرضاعة وأخواتكم من الرضاعة وأمهات نسائكم وربائبكم اللاتي وربائبكم اللاتي في حجوركم من نسائكم اللاتي دخلتم بهن فإن لم تكونوا فإن لم تكونوا دخلتم بهن فلا جناح عليكم وحلائل أبنائكم الذين من أصلابكم وأن تجمعوا بين الأختين وأن تجمعوا بين الأختين إلا ما قد سلف إن الله كان غفورا رحيما නුඹලාට නුඹලාගේ මව්වරුන්, නුඹලාගේ දූවරුන්, නුඹලාගේ සොහොයුරියන්, නුඹලාගේ පියපක්ෂයේ නැන්දාවරුන්, නුඹලාගේ මව්පක්ෂයේ නැන්දාවරුන්, සොහොයුරාගේ දූවරුන්, සොහොයුරියගේ දූවරුන්, නුඹලාගේ මව්වරුන් නොවන ඒත් නුඹලාට මව් කිරිපෙව් නුඹලාගේ මව්වරුන් නුඹලා සමග මෞකිරි බීම හේතු කොටගෙන නුඹලාගේ සොහොයුරියන් නුඹලාගේ භාර්යාවන්ගේ මව්වරුන් නුඹලා අඹු සැමියන් ලෙස සංවාසය පැවැත් වූ නුඹලාගේ භාර්යාවන්ගේ දූවරුන්ගෙන් නුඹලා ඇති දැඩි කළ දූවරුන් සමග නුඹලාට විවාහ වීමට තානම්ය. එහෙත් ඔවුන් සමග එනම් එම භාර්යාවන් සමග නුඹලා සංවාසය නොපැවැත් වූනම් ඔවුන් තලක් කිරීමෙන් හෝ ඔවුන්ගේ මරණයෙන් පසු ඔවුන්ගේ දූවරුන් සරණ පාවා ගැනීම නුඹලා කෙරෙහි වරදක් නැත. තවද නුඹලාගේ කොඳු ඇටෙන් වූ පුතුන්ගේ භාර්යාවන්ද නුඹලාට තහනමිය. තවද එක කුස බිහි වූ සොහොයුරියන් දෙදෙනෙකු භාර්යාවන් වශයෙන් එක විටම තබා ගැනීම නුඹලාට තහනමිය. එහෙත් අතීතයේදී සිදු වී ඇති එවැනි දෑහැර සැබවින්ම අල්ලාහ් ක්ෂමාශීලීය දයාන්විතය. بسم الله الرحمن الرحيم In the name of Allah, the Beneficent, the Merciful. والمحصنات من النساء إلا ما ملكت أيمانكم كتاب الله عليكم وأحل لكم ما وراء أموالكم أن تبتغوا أن تبتغوا بأموالكم محصنين غير مسافحين فما استمتعتم به منهن فآتوهن أجورهن فريضة ولا جناح عليكم فيما تراضيتم به من بعد الفريضة إن الله كان عليما حكيما තවද යුද සිරකරුවන් වශයෙන් නුඹලා අතටපත් වූවන් හැර විවාහක භාර්යාවන්ද නුඹලාට තහනම්ය. නුඹලා පිළිපැදිය යුතු බවට පනවන ලද අල්ලාහගේ නීතිය එයයි. ইহත දැක් වූ අය හැර අන්‍ය කවර ස්ත්‍රියක හෝ ව්‍යභිචාරයෙන් තොරව නුඹලාගේ ධනයෙන් විවාහ බන්ධනයේ ආරක්ෂාව ඇතිව විවාහ කර ගැනීම නුඹලාට නීත්‍යානුකූල බවට පත් කර ඇත. තවද නුඹලා ඔවුන් සමග අඹු සැමි වශයෙන් සංවාසය පැවැත් වූ අයට ඔවුන්ගේ දායාදයන් නුඹලා අනිවාර්යයෙන්ම ඔවුන්ට ගෙවිය යුතුයි. එහෙත් නුඹලා අතර දායාදයේ පිළිබඳව තීරණයකට එළඹුණු පසු අන්‍යෝන්‍ය එකඟතාවයෙන් ඒ ගැන යම් සමතයකට එළඹුණහොත් එයින් නුඹලාට වරදක් නැත. සැබවින්ම අල්ලාහ් සියල්ල දනී. සර්ව ප්‍රඥාවන්ත වන්නේය. ومن لم يستطع منكم طولا أن ينكح المحصنات المؤمنات فمما ملكت أيمانكم فمما ملكت أيمانكم من فتياتكم المؤمنات والله أعلم بإيمانكم بعضكم من بعض فانظروا فانكحوهن بإذن أهلهن وآتوهن أجورهن بالمعروف محصنات محصنات غير مسافحات ولا متخذات أخدان فإذا أحصن فإن أتين بفاحشة فعليهن نصف ما على المحصنات من العذاب ذلك لمن خشي العنة منكم وأن تصبروا خير لكم والله غفور رحيم විශ්වාසවන්තයින් වූ නිදහස් ස්ත්‍රීන්ව නුඹලාගෙන් කාහට හෝ මුදල් නොමැතිකමෙන් විවාහ කර ගැනීමට නොහැකිනම් නුඹලාගේ දකුණු අත් යටතේ සිටින වහලියන් වූ විශ්වාසික ස්ත්‍රීන්ගෙන් කෙනෙකු සරණ පාවාගත යුතුය. නුඹලාගේ විශ්වාසයේ පිළිබඳව පූර්ණ දැනුමක් අල්ලාහට ඇත්තේය. නුඹලා සෑම එකිනෙකාගෙන්ය. එබැවින් ඔවුන්ගේ බාරකරුවන්ගේ අවසර ඇතිව නුඹලා ඔවුන් විවාහ කරගනිමු. තවද නීති විරෝධී සංවාසයෙන් දුරු වී එමෙන්ම නීති විරෝධී රහස් සම්බන්ධතාවන් නොමැතිව ඔවුන්ට මනා ජීවිතයක් ගත කරන හැකිවනුවස් ඔවුන්ගේ දායාදයන් සාධාරණ ලෙස දෙව්. ඔවුන් සන්න බන්ධනයෙන් ශක්තිමත් භාවයට පත් වූ පසු ඔවුන් අශීලී ක්‍රියාවන් කළහොත් නිදහස් ස්ත්‍රීන්ට નિયમિત දඩුවමින් අඩක් ඔවුන්ට පැනවිය යුතුය. මෙය එනම් විවාහ වීමට මෙම සහාය දෙනු ලබන්නේ නුඹලා අතුවින් යමෙකු අවිවාහක තත්වයක සිටිද්දී ව්‍යභිචාරී යන පාප ක්‍රියාවන් වල යෙදෙනු ඇතයි බියවන අය සම්බන්ධේනි. එහෙත් නුඹලා ඉවසිලිවන්ත වී කටයුතු කිරීම නුඹලාට වඩාත් යෝග්‍යය. තවද අල්ලා ක්ෂමාශීලීය දයාන්විතය. يريد الله ليبين لكم ويهديكم سنن الذين من قبلكم ويتوب عليكم والله عليم حكيم والله يريد أن يتوب عليكم ويريد الذين يتبعون الشهوات أن تميلوا ميلا عظيما يريد الله أن يخفف عنكم وخلق الإنسان ضعيفا يا أيها الذين آمنوا لا تأكلوا أموالكم بينكم بالباطل إلا إلا أن تكون تجارة عن تراض منكم ولا تقتلوا أنفسكم إن الله كان بكم رحيماً ومن يفعل ذلك عدوانا وظلما فسوف نصليه نارا وكان ذلك على الله يسيرا නුඹලාට පෙරවිසූ ධාර්මික ජනයාගේ දිවි පිළිවෙත නුඹලාට පැහැදිලි කර දීමත් ඒ වෙතට නුඹලාට මඟ පෙන්වීමත් නුඹලාගේ පශ්චාත්තාපය බාර ගැනීමත් අල්ලාහගේ අබිමතේ වේ. අල්ලා සර්වඥය සර්ව ප්‍රඥාවන්තය නුඹලා වෙත දයාන්විතව යොමු වී අල්ලාහ් නුඹලාගේ පසුතැවිලි වීම බාර ගන්නට අදහස් කරන්නේ ඒත් Tamanගේ රාගාදී උද්වේගයන් අනුගමනය කරන අය නුඹලා නිවැරදි මාර්ගයෙන් බොහෝ ඈතට විය යුතුයි අපේක්ෂා කරති නුඹලා කෙරෙහි පැනවෙන සීමාකාරී නියමයන් නුඹලාට සැහැල්ලු කිරීමට අල්ලාහ් කැමැති වන්නේය තවද මිනිසා ස්වභාවිකවම දුබලයෙකු ලෙස මවන ලදී. විශ්වාස කළෝනි. නුඹලාගේ අන්‍යෝන්‍ය එකඟත්වය ඇතිව ව්‍යාපාරයෙන් මිස නීති විරෝධී මාර්ගවලින් එකිනෙකාගේ දේපල නුඹලා ගිල නොගනිව්. තවද නුඹලා නුඹලාවම නොමරව. සැබවින්ම අල්ලාහ් නුඹලා කෙරෙහි කරුණාන්විතය. එවැනි දෑ ආක්‍රමණකාරී හා අයුක්ති සහගතව කරන තැනැත්තා වූ ඔහුව අපි අපා ගින්නට දමන්නෙමු. අල්ලාහ්ට මෙය ඊතා පාසු දෙකි. ඉන් තජ්තනිබූ කබායිර මා තුන්හවුන අන්හු නුකෆිර් අන්කුම් සයියාතිකුම් වනුදුඛිල්කුම් වනුදුඛිල්කුම් මුදඛලන් කරීමා ولا تتمنوا ما فضل الله به بعضكم على بعض للرجال نصيب مما اكتسبوا وللنساء نصيب مما اكتسبن واسألوا الله من فضله إن الله كان بكل شيء عليما ولكل جعلنا موالي مما ترك الوالدان والأقربون والذين عقدت أيمانكم فآتوهم نصيبهم إن الله كان على كل شيء شهيدا නුඹලාට තහනම් කරනු ලබන මහා භයානක පාපයන්ගෙන් නුඹලා වැළකුණහොත් අප නුඹලාගේ සුළු වැරදි වසන් කරන්නෙමු. තවද නුඹලා සම්මානනීය තැනකට ඇතුළු කරවන්නෙමු. නුඹලාගෙන් ඇතමෙකුට සෙස්සන්ට වැඩියෙන් අල්ලා විසින් ප්‍රදානය කොට ඇති දයට නුඹලා ගිජු නොවව්. Taman උපයාගත් දැයින් නිසි කොටස පුරුෂයින්ට ලැබෙනු ඇත. එමෙන්ම Taman උපයාගත් දැයින් නිසි කොටස ස්ත්‍රීන්ටද ලැබෙනු ඇත. එබැවින් අල්ලාහ්ගෙන් ඔහුගේ ත්‍යාගශීලීත්වයෙන් ඉල්ලව්. නිසකයෙන්ම සෑම දෙයක් පිළිබඳව අල්ලාහ් මැනවින් දනි. දෙමව්පියන් හා ඔවුන්ට උරුමකම් කීමට සුදුසු නෑදෑයින් විසින් තබාගිය උරුමයට අප විසින් නීත්‍යානුකූල උරුමකාරයින් පත්කොට ඇත. නුඹලා පොරොන්දුවකට ඇතුළත් වූ අයට ඔවුන්ගේ කොටස ලබා දෙව්. අල්ලාහ් සැබවින්ම සියලු දෑ කෙරෙහි සමීක්ෂාකාරීය. الرجال قوامون على النساء بما فضل الله بعضهم على بعض بما فضل الله بعضهم على بعض وبما أنفقوا من أموالهم فالصالحات قانتات حافظات للغيب بما حفظ الله واللاتي تخافون نشوزهن فاعظوهن واهجروهن في المضاجع واضربوهن فإن أطعنكم فلا تبغوا عليهن سبيلا إن الله كان عليا كبيرا පුරුෂයින් ස්ත්‍රී පුරුෂ වන ඔවුන් අතුරින් ඇතමෙක් ඇතමෙකුට වඩා අල්ලාහ් උසස් කළ හේින්ද ඔවුන් එනම් පුරුෂයින් Tamanගේ ධනයෙන් ස්ත්‍රීන් උදෙසා වැය කරන හේයින්ද ඔව්හු එනම් පුරුෂයෝ ස්ත්‍රීන්ගේ කටයුතු විෂයෙහි කලමනාකරුවෝ වෙති. එබැවින් ගුණවත් ස්ත්‍රීහු කීකරුය. පුරුෂයින් Taman සමග නොසිටින අවස්ථාවන්හිදී එම පුරුෂයින්ගේ අයිතිවාසිකම් ඔව්හු අල්ලාහගේ සුපරීක්ෂාව යටතේ මැනවින් ආරක්ෂා කරති. නුඹලාගේ ස්ත්‍රීන් වන ඔවුන්ගේ දර දඬුකම පිළිබඳව නුඹලාට බියවීමට සිදුවහොත් ඔවුන්ට අවවාද කරව. ඔවුන් නිදියහනෙන් ඈත් කරව. තවද ඔවුන්ට ගසව. ඉදින් ඔවුන් නුඹලාට අවනත වෙතොත් ඔවුන්ට විරුද්ධව දඩුවම් දීමට අභව්‍ය හේතුන් නොසයව. සැබවින්ම අල්ලාහ් උත්තරීතරය ශ්‍රේෂ්ඨය. وإن خفتم شقاق بينهما فبعثوا حكما من أهله وحكما من أهلها إن يريدا إصلاحا يوفق الله بينهما إن الله كان عليما خبيرا واعبدوا الله ولا تشركوا به شيئا وبالوالدين إحسانا وبالوالدين إحسانا وبذي القربى واليتامى والمساكين والجار ذي القربى والجار ذي القربى والجار الجنب والصاحب بالجنب وابن السبيل وما ملكت أيمانكم إن الله لا يحب من كان مختالا فخورا අඹු සැමියන් වන ඔවුන් දෙදෙනා අතර ભેදයක් හට ගැනීම ඉඩ ඇතැයි නුඹලා බිය වූහොත් ඔහු එනම් ස්වාමි පුරුෂයාගේ පක්ෂයෙන් තීරකයෙකුද ඇගේ පක්ෂයෙන් තීරකයෙකුද පත් කරව. කටයුතු සමතයකට පත් කර ගැනීමට දෙපක්ෂයේම අවංකවම අපේක්ෂා කරතොත් ඔවුන් අතර සමගි සමාදානයක් ඇති කිරීමේ මගක් අල්ලාහ් පහදා දෙනු ඇත. සැබවින්ම අල්ලාහ් සර්වඥ සර්වපඥාවන්තය. තවද නුඹලා අල්ලාහට අවනත වව්. ඔහුට කිසිවක් හෝ කිසිවෙකු ආදේශ නොකරව. නුඹලාගේ දෙමාපියන්ට කරුණාව හා ස්නේහය දක්වව. නුඹලාගේ කිට්ටු ඥාතීන්ටද අනත් දරුවන්ටද දිලින්දන්ටද නුඹලාගේ ඥාතීන් වන අසල්වැසියන්ටද ඥාතීන් නොවන අසල්වැසියන්ටද නුඹලා අසල සිටින සහචරයින්ටද මාර්ගයේහි ගමන් කරන මගීන්ටද නුඹලාගේ දකුණු අත් හිමි කරගත් වහලුන්ටද කරුණාන්විත වව්. සැබවින්ම අහංකාර වන්නන් හා පුරසාරම් දොඩන්නන්ව අල්ලාහ් ප්‍රිය නොකරන්නේය. الذين يبخلون ويأمرون الناس بالبخل ويكتمون ما آتاهم الله من فضله وأعتدنا للكافرين عذابا مهينا والذين ينفقون أموالهم رئاء الناس ولا يؤمنون بالله ولا باليوم الآخر ومن يكن الشيطان له قرينا فساء قرينا وماذا عليهم لو آمنوا بالله واليوم الآخر وأنفقوا مما رزقهم الله وكان الله بهم عليما إن الله لا يظلم مثقال ذرة وإن تك حسنة يضاعفها ويؤت من لدنه أجرا عظيما فكيف إذا جئنا من كل أمة بشهيد وجئنا بك وجئنا بك على هؤلاء شهيداً يومئذ يود الذين كفروا وعصبوا الرسول لو تسوى بهم الأرض ولا يكتمون الله حديثا මසුරු වූත් මසුරු වන ලෙසින් මිනිසුන්ට අනකරන්නා වූත් ඔවුන්ට අල්ලාහ් ඔහුගේ ත්‍යාගශීලීත්වයෙන් පිරිනැමූ දෑ සංගවන්නා වූත් තැනැත්තන්ව අල්ලාහ් ප්‍රිය නොකරයි. එවැනි අකෘතඥ පුද්ගලයින්ට අපි නිന്ദනීය දඬනයක් පිළියෙල කර ඇතෙමු. මිනිසුන්ට විදහා පාමින් Tamanගේ ධනය වියදම් කරන්නන්ද අල්ලා සහ පරමාන්ත දිනය කෙරේ විශ්වාස නොකරන්නන්ද අල්ලා ප්‍රිය නොකරන්නේය. කවරෙකුගේ සහචරයෙකු වශයෙන් ෂයිටාන් සිටින්නේද ඔහු තෝරාගෙන ඇත්තේ නරක මිත්‍රයෙකි. ඔවුන් අල්ලා සහ පරමාන්ත දිනය කෙරෙහි විශ්වාසය පිහිටුවා ඔවුන්ට අල්ලා විසින් දී ඇති දෙයින් වැය කළේ නම් ඔවුන්ට කවරනම් හානියක් වන්නේද? ඔවුන්ගේ යහපත් ක්‍රියාවන් පිළිබඳව අල්ලා සර්වඥය. සැබවින්ම අල්ලා කිසිවෙකුට ලේෂ මාන උවද හානියක් නොකරයි. යමෙකු කරන දෑ යහපත් දෙයක් නම් ඔහු එනම් අල්ලා එය දිගුණ කරයි. අනතුරුව තමාගෙන් අගනා තෑග්ගක්ද පිරිනමයි. නබි මුහම්මද් අප සෑම ජන කොට්ටාශයකින්ම සාක්ෂිකරුවෙකු ඉදිරිපත් කොට මොවුන්ට එනම් මෙම ජනයාට සාක්ෂිකරුවෙකු ලෙස නුඹ උත්ථාපනය කර වූ විට ඔවුන්ට අත්වන ඉරනම කෙසේදයි සිතා බලව ප්‍රතික්ෂේප කළහා රසූල් වරයාට අකීකර වූ සියලු අය පරමාන්ත දිනේ Taman සමගම පොළව සමතලා වන්නේ නම් මැනවයි සිතනු ඇත. තවද ඔවුන්ට අල්ලාහ්ගෙන් කිසිවක් සංගවන්නට හැකි නොවනු ඇත. أيها الذين آمنوا لا تقربوا الصلاة وأنتم سكارى حتى تعلموا ما تقولون حتى تعلموا ما تقولون ولا جنبا إلا عابري سبيل حتى تغتسلوا وإن كنتم مرضى أو على سفر أو جاء أحد صعيدا فتيمموا صعيدا طيبا فامسحوا بوجوهكم وأيديكم إن الله كان عفوا غفورا ألم تر إلى الذين أوتوا نصيبا من الكتاب يشترون الضلالة ويريدون أن تضلوا السبيل والله أعلم بأعدائكم وكفى بالله وليا وكفى بالله نصيرا විශ්වාස කළවුනි නුඹලා සුරාමතින් සිටින විට නුඹලා කියන දේ නුඹලාට වැටහෙන තෙක් සලාතේට ලංවව්. නුඹලා ජනාබත් තත්වේ එනම් අපිරිසිදුව සිටිනම් ස්නානය කරනතුරු නුඹලා මස්ජිදය පසු කරගෙන යන විට මාර්ගය හරහා යන්නෙකු ලෙස මිස මස්ජිදයට ලං නොවව්. තවද නුඹලා රෝගීව හෝ ගමනක යෙදී සිටිද්දී හෝ නැතහොත් නුඹලා අතුරින් කවරෙකු හෝ කැසිකිලි අවශ්‍යතාවයන් සපුරා සිටීනම් හෝ නුඹලා ස්ත්‍රීන් ස්පර්ශ කර සිටීනම් හෝ පිරිසිදු කර ගැනීමට නුඹලාට ජලය සොයාගත නොහැකි වුවහොත් පිරිසිදු දූවිලි සොයාගනිව්. එමගින් නුඹලාගේ මුහුණු සහ නුඹලාගේ දෑත් පිසදමව්. සැබවින්ම අල්ලාහ් සහනශීලීය, ක්ෂමාශීලීය. නබි මුහම්මද් පුස්තකයෙන් කොටසක් දෙනු ලැබූ අයගේ තත්වය පිළිබඳව නොබ කවර විටකදී හෝ සලකා බලා තිබේද? ඔව්හු සත්‍ය මාර්ගයේ වෙනුවට දුර්මාර්ගයේ මිලදී ගනිති. තවද නුඹලාද සත්‍ය මාර්ගයෙන් බැහැර වෙතැයි අපේක්ෂා කරති. අල්ලාහ් නුඹලාගේ සතුරන් ගැන හොඳින් දනී. තවද ආරක්ෂාව සඳහා අල්ලාහ් ප්‍රමාණවත්ය. من الذين هادوا يحرفون الكلم عن مواضعه ويقولون سمعنا وعصينا ويقولون سمعنا وعصينا واسمع غير مسمع وراعنا ليا بألسنتهم وطعنا في الدين ولو أنهم قالوا سمعنا وأطعنا واسمع وانظرنا لكان خيرا لهم وانظرنا لكان خيرا لهم وأقوم ولكن لعنهم الله بكفرهم فلا يؤمنون إلا قليلا يا الذين أوتوا الكتاب آمنوا بما نزلنا مصدقا لما معكم مصدقا لما معكم من قبل أن نطمس وجوها فنردها على أدبارها أو نلعنهم أو نلعنهم كما لعنا أصحاب السبت وكان أمر الله مفعولا තවද සහාය පිණිසද අල්ලාහ් ප්‍රමාණවත්ය. යුදෙව්වන් බවට පත් වූ ආයතුරින් සමහරු දේව ග්‍රන්ථයේ වචන එය ප්‍රකරණයට නොගැලපෙන පරිද්දෙන් විකෘති කරති. සමියනා වඅසයිනා අපි සමන් දුනිමුයිද තවද අකීකරු උනෙමුයිද වස්මා ගෛර මුස්මයින් නොඅසන්නෙක් මෙන් සවන් දෙනු යයිද කියමින් තවද ඔවුන්ගේ දිව ගොත කරමින් රායිනා අපට සවන් දෙනුයි කියමින්ද දහමෙහි දොස් පවරමින්ද ඔව්හු කියති සමයනා වාතානා අපි සවන් දුනිමුයිද කීකරු උනෙමුයිද වස්ම වංගුර්ණා නුඹ අපට සවන් දෙවයිද අප දෙස බලවයිද ඔව්හු කීවාහුනම් එය ඔවුන්ට ඊට හොඳය තවද ඍජු මාර්ගයේද වන්නේය එහෙත් ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම හේතු කොටගෙන අල්ලාහ් ඔවුන්ට ශාප කළේය. එනිසා ඔවුන් සුළු වශයෙන් හෝ විශ්වාස නොකරති. ධර්ම ග්‍රන්ථය දෙනු ලැබූ ජනෙයිනි අප මුහුණු විකෘති කොට ඒවා පසුපසට හැරවීමට හෝ සබත් කඩ කළ වුණට අප ශාප කළ පරිදි ඔවුන්ට ශාප කරන්නට මත්තෙන් නුඹලා වෙත ඇති ධර්ම ග්‍රන්ථය තහවුරු කරන්නා වූ අප විසින් දැන් නුඹලා වෙත එවන ලද ග්‍රන්ථය විශ්වාස කරව. තවද අල්ලාහ්ගේ ආඥාව නිසකයෙන්ම ක්‍රියාත්මක වන්නේය. إن الله لا يغفر أن يشرك به ويغفر ما دون ذلك لمن يشاء ومن يشرك بالله فقد افترى إثما عظيما ألم تر إلى الذين يزكون أنفسهم بل الله يزكي من يشاء ولا يظلمون فتيلاً انظر كيف يفترون على الله الكذب وكفى به إثما مبينا සැබවින්ම අල්ලාහ් ඔහුට කිසිවක් ආදේශ කිරීම ක්ෂමා නොකරන්නේය. ඔහුට අබිමත වූ අයට ආදේශ කිරීම හැර අන්දය සමා කරන්නේය. අල්ලාහට ආදේශ කරන්නන් කවරෙක් වුවද ඔහු සැබවින්ම මහා ප්‍රලාපයක් ගොතා ඊතා බරපතල පාපය කරන්නා වෙයි. නබි මුහම්මද් Tamanගේ පාරිශුද්ධත්වයේ පිළිබඳව මහා ගර්වයෙන් කතා කරන්නන් පිළිබඳව නුඹ සලකා බලා තිබේද? එහෙත් අල්ලාහ් Tamanට අබිමත වූවන් පාරිශුද්ධ වූවන් කරවයි. ඉදින් ඔවුන් පාරිශුද්ධ බවට පත් නොකරේ නම් ඔවුන්ට රට ඉන්දි ඇට කෙන්දකටවත් අයුක්තියක් සිදු නොකෙරේ. නබි මුහම්මද් බලව්. අල්ලාහ් පිළිබඳව ඔවුහු කෙසේ ප්‍රලාපයන් ගොතන්නේහුද? ප්‍රකටම පාපය සඳහා මෙය ප්‍රමාණවත්ය. ألم تر إلى الذين أوتوا نصيبا من الكتاب يؤمنون بالجبت والطاغوت ويقولون ويقولون للذين كفروا هؤلاء الذين آمنوا سبيلا أولئك الذين لعنهم الله ومن يلعن الله فلن تجد له نصيرا أم لهم نصيب من الملك فإذا لا يؤتون الناس نقيرا أم يحسدون الناس على ما آتاهم الله من فضله فقد آتينا آل إبراهيم الكتاب والحكمة وآتيناهم ملكا عظيما فمنهم من آمن به ومنهم مَنْ صَدَّ عَنْهُ وَكَفَى بِجَهَنَّمَ سَعِيرًا إِنَّ الَّذِينَ كَفَرُوا بِآيَاتِنَا سَوْفَ نُصْلِيهِمْ نَارًا كلما نضجت جلودهم بدلناهم جلودا غيرها ليذوقوا العذاب إن الله كان عزيزا حكيما නබි මුහම්මද් පුස්තකයෙන් කොටසක් ප්‍රදානය කරනු ලැබුවන් නුඹ නිරීක්ෂණය නොකලේද? ඔව්හු ජිබිත් එනම් මිත්‍යාවන් ගැනද තාවුත් එනම් අල්ලාහගේ මාර්ගයේ සීමාව ඉක්මවා යන්නාද විශ්වාස කරති. තවද මේ අය විශ්වාසකයින්ටත් වඩා යහමඟ ලැබුවෝ යයි ඔව්හු ප්‍රතික්ෂේප කරන්නන් ගැන පවසති. අල්ලාහ් විසින් ඔවුන්ට ශාප කරනු ලැබුවෝ ඔවුහු වෙති. තවද කවරෙකුට අල්ලාහ් ශාප කරන්නේද? ඔහුට කිසිම සහකරුවෙකු නුඹට හමු නොවනු ඇත. ඔවුන්ට අල්ලාහ්ගේ රාජධානියෙහි කොටසක්වත් තිබේද? එසේනම් ඔවුහු ඉන්දි ඇටයක මතු පිටෙහි තිබෙන තිතක ප්‍රමාණයක්වත් මිනිසුන්ට නොදෙන්නේය. අල්ලාහ් තම ත්‍යාගශීලීත්වයෙන් මිනිසුන්ට දී ඇති දෑ ගැන ඔව්හු එනම් යුදෙවෝ ඒ අයට ඊර්ෂ්‍යා කරන්නාහුද සැබවින්ම ඉබ්‍රාහීම්ගෙන් පැවත එන්නන්ට ධර්ම ග්‍රන්ථය හා ප්‍රඥාව අපි පිරිනැමුවෙමු. තවද ඔවුන්ට ශ්‍රේෂ්ඨ රාජ්‍යයක්ද පිරිනැමුවෙමු. මේ බව ඔවුන් දැනගනිත්වා. එහෙත් ඔවුන්ගෙන් ඇතමෙකු එය විශ්වාස කළ අතර සෙස්සෝ ඊට පිටුපෑහ. එසේ පිටුපෑ අයවන ඔවුන්ට අපායේ දැවෙන ගින්න ප්‍රමාණවත් වන්නේය. අපගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් අපි නිසැකවම ගින්නට ලන්නෙමු. ඔවුන්ගේ සම්ගින්නෙන් දැවී යත්ම ඔවුන් දඩුවම් විඳීම පිණිස අපි වෙනත් සම් ඒ වෙනුවට ඔවුන්ට යොදවන්නෙමු. සැබවින්ම අල්ලා සර්ව බලධාරීය සර්වඥය والذين آمنوا وعملوا الصالحات سندخلهم جنات تجري من تحتها الأنهار تجري من تحتها الأنهار خالدين فيها أبدا لهم فيها أزواج مطهرة وندخلهم ظلا ظليلا إن الله يأمركم أن تؤدوا الأمانات إلى أهلها وإذا حكمتم بين الناس وإذا حكمتم بين الناس أن تحكموا بالعدل إن الله نعم ما يعظكم به إن الله كان سميعا بصيرا يا أيها الذين آمنوا أطيعوا الله وأطيعوا الرسول وأولي الأمر منكم فإن تنازعتم في شيء فردوه إلى الله والرسول فردوه إلى الله والرسول إن كنتم تؤمنون بالله واليوم الآخر ذلك خير وأحسن تأويلا විශ්වාස කර යහපත් ක්‍රියාවන්හි යෙදුණු අයවන ඔවුන් අපි එහි යටින් දිය ඇලි ගලා බස්නා ස්වර්ගයට ඇතුළත් කරවන්නෙමු. ඔවුන් එහි සදාකල්හිම වෙසිනු ඇත. එහි ඔවුන්ට පවිත්‍ර වූ සහකාරියෝද වෙති. තවද අපි ඔවුන් ඊතා පුලුල් වූ සෙවණැල්ලෙහි ඇතුළත් කරවන්නෙමු. අමානාත් හෙවත් බාරයන් දැරීමට සුදුසු අයට ඒවා බාර දෙන ලෙසද නුඹලා මිනිසෙයින් අතර මතභේද විනිශ්චය කරන විට එය නීත්‍යානුකූලව විනිශ්චය කරන ලෙසද සැබවින්ම අල්ලා නුඹලාට අනකරයි. අල්ලා නුඹලාට දෙන උපදේශය උත්තරීතරයි. අල්ලා සර්වඥය සර්ව ප්‍රඥාවන්තය. විශ්වාස කළෝනි. අල්ලාහට කීකරුවව. තවද රසූල් වරයාටද නුඹලා අතරින් බලතල පවරා ඇති අයටද කීකරුවව. ඉක්බිති යමක් පිළිබඳව යම් මතභේදයක් නුඹලා අතර පැන නැගුණහොත් නුඹලා සත්‍ය වශයෙන්ම අල්ලාහ සහ පරමාන්ත දිනේ විශ්වාස කරන්නේ නම් එම ආරවුල අල්ලාහ සහ රසූල් වරයා වෙත යොමු කරව. මෙයයි ඊටා හොඳ මාර්ගය. අවසානයේ සලකන විට ප්‍රශංසනීය මාර්ගයේද එයයි. ألم تر إلى الذين يزعمون أنهم آمنوا بما أنزل إليك وما أنزل من قبلك وما أنزل من قبلك يريدون أن يتحاكموا إلى الطاغوت يريدون أن يتحاكموا إلى الطاغوت وقد أمروا أن يكفروا به ويريد الشيطان أن يضلهم ضلالا بعيدا وإذا قيل لهم تعالوا إلى ما أنزل الله وإلى الرسول رأيت المنافقين يصدون عنك صدودا فكيف إذا أصابتهم مصيبة بما قدمت أيديهم ؟ بما قدمت أيديهم ثم جاءوك يحلفون بالله إن أردنا إلا إن أردنا إلا إحسانا وتوفيقا نبي محمد නුඹ වෙත පහල කරන දෑද නුඹට පෙර පහල කරන ලද දෑද Taman විශ්වාස කරන බව පවසමින්ම එය එනම් තාවුත් ප්‍රතික්ෂේප කරනසේ ඔවුන්ට උපදෙස් දී තිබියදී Tamanගේ ප්‍රශ්න විනිශ්චය කරවා ගැනීම සඳහා තාවුත් එනම් අල්ලාහගේ මාර්ගයේ සීමාව ඉක්මවා යන්නා වෙත යොමු වන අය නුඹේ අවධානයට ලක් නොවුවාහුද සත්‍ය මාර්ගයෙන් ඔවුන් බොහෝ ඈතට ගෙන යාමට ෂයිතන් අදහස් කරන්නේය. අල්ලාහ් පහල කළ දෑ වෙතද රසූල් වරයා වෙතද එන්නේයි. ඔවුන්ට කීකල්හි වංචනිකයින් නුඹ වෙත ඒමට මැලිකම් දක්වමින් පිටුපා යෑම නුඹ දකින්නේය. එහෙත් ඔවුන්ගේම ක්‍රියාවන්හි ප්‍රතිඵල නිසා ඔවුන්ට විපතක් පැමිණි විට ඔවුහු කෙසේනම් හැසිරෙද්ද? පසුව ඔවුහු නුඹ වෙත පැමිණ අප අදහස් කළේ යහපතක් කිරීමටත් පාර්ශවයන් අතර යලි සමගියක් ඇති කිරීමටත් මිස නැතයි. ඔව්හු අල්ලාහගේ නාමයෙන් දිවුරා පවසති. أولئك الذين يعلم الله ما في قلوبهم فأعرض عنهم وعظهم وقل لهم في أنفسهم قولا بليغا وما أرسلنا من رسول إلا ليطاع بإذن الله ولو أنهم إذ ظلموا أنفسهم جاءوك فاستغفروا الله واستغفر لهم الرسول واستغفر لهم الرسول لوجدوا الله توابا رحيما فلا وربك لا يؤمنون حتى يحكموك فيما شجر بينهم ثم لا يجدوا ثم لا يجدوا في أنفسهم حرجا مما قضيت ويسلموا تسليما ولو أنا كتبنا عليهم أن اقتلوا أنفسكم أو اخرجوا من دياركم أو اخرجوا من دياركم ما فعلوه إلا قليل منهم ولو أنهم فعلوا ما يوعظون به لكان خيرا لهم وأشد تثبيتا وإذا لآتيناهم من لدنا أجرا عظيما ولهديناهم صراطا مستقيما ඔවුන්ගේ හදවත් තුල සැබවින්ම ඇත්තේ කුමක්ද යන්න අල්ලාහ් මනවින් දනි. එබැවින් ඔවුන්ගෙන් වැළකී සිටියු. ඔවුන්ට අනුශාසනා කරව. ඔවුන්ගේ හදවත් ගැඹුරට කාවදින වචන පවසව. අල්ලාහ්ගේ අවසරයෙන් ඔහුට කීකරු වීම පිණිස මිස කිසිම රසූල්වරයෙකු අපි නොඑවෙමු. ඔවුන් එනම් කුහකයින් Tamanටම වරදක් කරගත් විට කල යුතුය තිබුණු හොඳම දේ නම් නුඹ වෙතට පැමිණ අල්ලාහ්ගෙන් සමාව අයදීමත් රසූල්වරයාද ඔවුන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව ඉල්ලා සිටීමත්ය. එවිට නිසකවම අල්ලාහ් ක්ෂමාශීලී හා දයාන්විත බව ඔවුහු දකිති. නැත. ඔවුන් Taman අතර ඇති වූ ආරවුල් විසඳීමට විනිශ්චයකරු වශයෙන් නුඹ පිළිගෙන නුඹගේ තීරණය ගැන ඔවුන්ගේ සිත්වල කිසිඳු කනස්සල්ලක් නොමැතිව මුළුමනින්ම එයට අවනත වනතුරු ඔවුහු විශ්වාස කරන්නෝ නොවිති. ඔවුන් පිළිබඳව කියතොත් නුඹලා නුඹලාම මරණයට පත් කරගනුයි හෝ නුඹලාගේ නිවෙස් වලින් බැහැරවනුයි හෝ අප විසින් ඔවුන්ට නියම කරන ලද්දේ නම් ඒ අනුව ඔවුන් අතුරින් ස්වල්ප දෙනෙකු හැර සෙසු අය එය නොකරති ඔවුන්ට උපදේශ කරන ලද දෑ ඔවුන් විසින් ඉටු කරන ලද්දේ නම් එය ඔවුන්ට වඩාත් යහපත් වෙයි තවද ඔවුන් වඩාත් තහවුරු කෙරෙයි සැබවින්ම එවිට ඔවුන්ට අප විසින් මහත් තිලිනයක් පිරිනමනු ලැබේ තවද සැබවින්ම ඔවුන් ඍජු මාර්ගයට යොමු කරන්නෙමු. ومن يطع الله والرسول فأولئك مع الذين أنعم الله عليهم فأولئك مع الذين أنعم الله عليهم من النبيين والصديقين من النبيين والصديقين والشهداء والصالحين وحسن أولئك رفيقا ذلك الفضل من الله وكفى بالله عليما තවද අල්ලාහ්ට හා රසූල් වරයාට කීකරුවන කවුරුන් උවද ඔවුන් අල්ලාහ් ඔවුන්ට ආශිර්වාද කළ නබිවරයින් එනම් ධර්ම දූතයින් සිද්දීකීන් එනම් සත්‍යවාදීන් ශුහදා එනම් සත්‍ය උදෙසා දිවිපිදුවන් හා ස්වාලිහීන් එනම් ධර්මිෂ්ඨයින් අතරට පත්වනු ඇත සහචරයින්ගෙන් මොවුන් ඊටා හොඳය අල්ලාහ්ගෙන් ලැබෙන සැබෑ ත්‍යාගශීලීත්වය මෙයයි ඔවුන්ගේ తත්වය දැන ගැනීමට අල්ලාහ් සර්වඥය يا أيها الذين آمنوا خذوا حذركم فانفروا ثبات أو انفروا جميعا وإن منكم لمن ليبطئن فإن أصابتكم مصيبة فإن أصابتكم مصيبة قال قد أنعم الله علي إذ لم أكن معهم شهيدا ولئن أصابكم فضل من الله ليقولن كأن لم تكن بينكم كأن لم تكن بينكم وبينه مودة يا ليتني كنت معهم فأفوز فوزا عظيما فليقاتل في سبيل الله الذين يشرون الحياة الدنيا بالآخرة ومن يقاتل في سبيل الله فيقتل أو يغلب فسوف نؤتيه أجرا عظيما විශ්වාස කළවුනි සෑම විටම සටනට සූදානමින් සිටියු. තවද අවස්ථාව අනුව එක් එක් කණ්ඩායම් වශයෙන් හෝ සමූහයක් වශයෙන් හෝ සෑදී ඉදිරියට යව්. තවද නුඹලා අතර සටනට පමාවන අයද සිටිති. නුඹලාට විපතක් පැමිණියහොත් මාමවුන් සමග නොසිටීම මට අල්ලාහගේ අනුග්‍රහයෙන් වූ දෙයක් යයි ඔහු පවසන්නේය. එසේ සටනට ගිය නුඹලාට අල්ලාහගෙන් ආශිර්වාද ලදහොත් පෙර කී සටනට පමා වූ ඔහු නුඹලා හා ඔහු අතර දැන හැඳිනීමක් නොමැති අයෙකු මෙන් අහෝ මාත් ඔවුන් සමග සිටියානම් මටද විශිෂ්ට වාග්යක් ලැබෙනු ඇතැයි පවසයි. පරලොව ජීවිතය සඳහා මෙම ලෞකික ජීවිතය විකුණන අය අල්ලාහගේ මාර්ගය උදෙසා සටන් කළ යුතුය. අල්ලාහගේ මාර්ගයේ සටන් කර යමෙකු ඝාතනය කරනු ලැබුවේද නැතහොත් ජය ලැබුවේද අල්ලාහ් උදෙසා සටන් කිරීම වෙනුවෙන් අපි ඔහුට ශ්‍රේෂ්ඨ තිලිනයක් පිරිනමමු. وما لكم لا تقاتلون في سبيل الله والمستضعفين من الرجال والنساء والولدان الذين يقولون يقولون ربنا أخرجنا من هذه القرية الظالم أهلها واجعل لنا من لدنك وليا واجعل لنا من لدنك نصيرا الذين آمنوا يقاتلون في سبيل الله والذين كفروا يقاتلون في سبيل الطاغوت فقاتلوا فقاتلوا أولياء الشيطان إن كيد الشيطان كان ضعيفا අපගේ පරමාධිපති ආනනි අයුක්ති සහගත පීඩකයින් ජීවත්වන මේ ගමින් අප බැහැර කරනු මැනව. ඔබගේ දයාවෙන් අප උදෙසා ආරක්ෂකයෙකු අපට ඇති කරනු මැනව. තවද ඔබගින් උදව්කරුවෙකුද අපට ඇති කරනු මැනවයි හඬ නගන්නා වූ දුබල හා පරිපීඩිත අසරණ පිරිමින් ස්ත්‍රීන් හා ළමයින් වෙනුවෙන් අල්ලාහ්ගේ මාර්ගය උදෙසා නුඹලා සටන් නොකළ යුත්තේ මක්නිසාද? විශ්වාස කළවුන් අල්ලාහගේ මාර්ගයේ උදෙසා සටන් කරති. ප්‍රතික්ෂේප කළවුන් එනම් අල්ලාහගේ මාර්ගයේ සීමාව ඉක්මවා යන්නා උදෙසා සටන් කරති. එබැවින් නුඹලා ෂයිතාන්ගේ සහායකයින් සමග යුද්ධ කරව. සැබවින්ම ෂයිතාන්ගේ කපටි උපක්‍රම ඊට දුබලය. ألم تر إلى الذين قيل لهم كفوا أيديكم وأقيموا الصلاة وآتوا الزكاة فلما كتب عليهم القتال إذا فريق منهم يخشون الناس ۖ يخشون الناس كخشية الله أو أشد خشية وقالوا ربنا لم كتبت علينا القتال لولا أخرتنا إلى أجل قريب قل متاع الدنيا قليل والآخرة خير لمن اتقى ولا تظلمون فتيلا සටන් කිරීමෙන් මදකට නුඹලාගේ අත් ඉවතට ගනිව්. සලාත් ඉටු කරව. zakat ලබා දෙව් යයි අමතන ලැබූ අය ගැන නුඹ සලකා බැලුවේහිද? සටන් කිරීමට ඔවුන්ට අන කරනු ලැබූ විට ඔවුන්ගෙන් පිරිසක් අල්ලාහට බියවන තරම් හෝ ඊටත් වඩා ජනයාට බිය අපගේ පරමාධිපති ඔබ අපට සටන් කිරීම නියම කොට ඇත්තේ කවර හේඳ? ඔබ තව ටික කලකට අප ප්‍රමාද කළ හිනම් යන්නෙන් පවසති. මෙම ලෞකික ජීවිතයේ සැප සම්පත් අල්පය. අල්ලාහට බිය වෙන මිනිසෙකුට පරලොව ජීවිතය මීට වඩා බෙහෙවින් අගනේය. තවද නුඹලාට එයින් ඊතා සුළු උවද හානියක් සිදු නොවේයයි නබි මුහම්මද් පවසව. أينما تكونوا يدرككم الموت ولو كنتم في بروج مشيدة وإن تصبهم حسنة يقولوا هذه من عند الله وإن تصبهم سيئة يقولوا هذه من عندك قل كل من عند الله فما لهؤلاء القوم لا يكادون يفقهون حديثا ما أصابك من حسنة فمن الله وما أصابك من سيئة فمن نفسك وأرسلناك للناس رسولا وكفى بالله شهيدا නුඹලා මනවින් සවිගැන් වූ බලකොටුවල සිටියද මරණය නුඹලා වෙත පැමිණෙන්නකි. ඔවුන්ට යහපත් වාසනාව අත්පත් වූ විට මෙය අල්ලාහගෙන් යයි ඔවුහු පවසති. ඔවුන්ට අලාභ හානියක් සිදු වුවහොත් මෙය සිදු වූයේ මුහම්මද් නුඹ නිසා යයි පවසති. සෑම දෙයක්ම අල්ලාහගෙන් යයි පවසව. ඔවුන්ට කිසිවක් නොතේරෙන තරමට මෙම ජනයාට කවරනම් දෙයක් අභාග්‍යයක් සිදු වී තිබේද? "ඕ මිනිසයා" නුඹට කවරනම් හොඳක් සිදුවේද? එය අල්ලාහ්ගෙනි. ඔහුගේ දයාව හේතුවෙනි. නුඹට කවරනම් අයහපතක් සිදුවද? ඒ නුඹගෙනි. එනම් නුඹේ ක්‍රියාවන්හි ප්‍රතිඵලයකි. "ඕ මුහම්මද්, අප නුඹ මිනිසුන්ට රසූල් වරයෙකු වශයෙන් එවා ඇත. මේ සඳහා සාක්ෂිකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය." "මන් යුති الرسول فقد أطاع الله ومن تولى فما أرسلناك عليهم حفيظا ويقولون طاعة فإذا برزوا من عندك بيت طائفة منهم غير الذي تقول والله يكتب ما يبيتون فأعرض عنهم وتوكل على الله وكفى بالله وكيلا යමෙක් රසූල් වරයාට කීකරු වේද සැබවින්ම ඔහු අල්ලාහට කීකරු වන්නෙකු වෙයි යමෙක් ඔහුගෙන් ඉවත්ව යන්නේද සිය ක්‍රියාවන් වෙනුවෙන් පිළිතුරු දීමට ඔහු බැඳී සිටී ඔවුන් රැකබලා ගන්නා කෙනෙකු වශයෙන් අපි නුඹපත් නොකලෙමු. නුඹගේ ඉදිරියේහි අපි ඔබට කීකරු වෙමුයි ඔවුන් පවසති. එහෙත් ඔවුන් නුඹගෙන් ඉවත්ව ගිය විට ඔවුන්ගෙන් පිරිසක් රාත්‍රියේදී රහසින් රැස්ව නුඹ පවසන දෙයට විරුද්ධව කුමන්ත්‍රණය කරති. අල්ලාහ් ඔවුන්ගේ රහස් සාකච්ඡා සියල්ලක්ම ලියා තබයි. එබැවින් ඔවුන්ට එසේම සිටින්නට ඉඩ හරියු. තවද අල්ලාහ් කෙරෙහි විශ්වාසය තබව. ආරක්ෂකයෙකු වශයෙන් අල්ලාහ් පමණක් ප්‍රමාණවත් වන්නේය. أفلا يتدبرون القرآن ولو كان من عند غير الله لوجدوا فيه اختلافا كثيرا وإذا جاء جاءهم أمر من الأمن أو الخوف أذاعوا به ولو ردوه إلى الرسول وإلى أولي الأمر منهم وإلى أولي الأمر منهم لعلمه الذين يستنبطونه منهم ولولا فضل الله عليكم ورحمته لاتبعتم الشيطان إلا قليلا فقاتل في سبيل الله لا تكلف إلا نفسك وحرض المؤمنين عسى الله أن يكف بأس الذين كفروا والله أشد بأسا وأشد تنكيلا ඔව්හු අල් කුර්ආනය පිළිබඳව කල්පනාව යොමු නොකරන්නේද? එය එවන ලද්දේ අල්ලාහ් නොව වෙන කවරෙකුගෙන් නම් ඔවුන් එහි පරස්පර විරෝධතා රාශියක් දකිනු ලැබ ඇත. සාමය හා ආන්තරාය පිළිබඳව යම් ආරංචියක් ඔවුන්ට ලැබෙන විට ඔවුහු එය සෑම විටම දැනගන්නට සලස්වති. එසේ කරනු වෙනුවට ඔවුන් රසූල්වරයාටත් ඔවුන් අතුරින් සමාජයේ වගකිව යුතු පුද්ගලයින්ටත් එය පැවරුව හොත් ඔවුන් අතුරින් එය එනම් එම ආරංචිය කිරා බලා පිරික්සීමට සුදුසුකම් ඇති අයට එය දැනගැනීමට හැකිවනු ඇත. නුබලාගේ දුර්වලකම් කොපමණ වීදයත් නුබලා කෙරෙහි අල්ලාහ්ගේ දයාව හා ඔහුගේ කරුණාව යොමු නොවිනම් නුඹලාගෙන් ස්වල්ප දෙනෙකු හැර අන් සියල්ලන්ම ෂයිතන් අනුගමනයේ කළෝ ඌහ නබි මුහම්මද් එබැවින් අල්ලාහගේ මාර්ගයේ සටන් කරව. නුඹ නුඹටම හැර අන් කිසිවෙකුටත් වගකිව යුතු නොවේ. එනමුත් සටන් කරන ලෙස නුඹ විශ්වාසිකයින් දිරිගන්වව්. වැඩිකල් නොයාම අල්ලාහ ප්‍රතික්ෂේප කරන්නන්ගේ බලය බිඳිනු ඇත. බල පරාක්‍රමයෙන්ද දඩුවම් දීමෙන්ද අල්ලාහ් ඊතා ශක්තිමත්ය. من يشفع شفاعة حسنة يكن له نصيب منها ومن يشفع شفاعة سيئة يكن له كفل منها وكان الله على كل شيء مقيتا وإذا حييتم بتحية فحيوا بأحسن منها أو ردوها إن الله كان على كل شيء حسيبا الله لا إله إلا هو ليجمعنكم إلى يوم القيامة لا ريب فيه ومن أصدق من الله حديثا යමෙකු යහපත් පරමාර්ථයක් උදෙසා මැදිහත් වන්නේද ඔහුට එයින් ලැබෙන ප්‍රතිවිපාකයෙන් කොටසක් ඇත. තවද අයහපත් පරමාර්ථයක් උදෙසා මැදිහත් වන්නෙකු වේද ඔහුට එමගින් ලැබෙන අකුසලයෙන් කොටසක් ඇත. හැම දෙයක් කෙරෙහිම අල්ලාහ් ඊතා සුපරීක්ෂාකාරීව පසුවේ. තවද යමෙකු නුඹලාට ගරු බුහුමනින් යුතුව ආචාර කරනු ලබන්නේ නම් එම ආචාරයටත් වඩා යහපත් ආචාරයකින් ප්‍රතිචාරය දක්වව. එසේ නැත්නම් යටත් පිරිසෙන් එවැනිම සමාචාරයක් දක්වව. සැබවින්ම අල්ලාහ් සෑම දෙයකම කුසල් අකුසල් ගණන් මිනුම් පිළිබඳව සුපරීක්ෂාකාරීව පසුවේයි. අල්ලාහ් ඒ කියයයි ඔහු හැර අන් දෙවි කෙනෙකු නැත. එය එළඹීම සැක නැති පරමාන්ත දිනේදී නුඹලා සියල්ලම සැබවින්ම එක්රැස් කරවනු ඇත. අල්ලාහ්ට වඩා සත්‍ය පවසන්නා කවරහුද? فما لكم في المنافقين فئتين والله أركسهم بما كسبوا أتريدون أن تهدوا من أضل الله ومن يضلل الله فلن تجد له سبيلاً وَدُّوا لَوْ تَكْفُرُونَ كَمَا كَفَرُوا فَتَكُونُونَ سَوَاءً فَلَا تَتَّخِذُوا مِنْهُمْ فَلَا تَتَّخِذُوا مِنْهُمْ أَوْلِيَاءَ حَتَّى يُهَاجِرُوا فِي سَبِيلِ اللَّهِ فإن تولوا فخذوهم وقتلوهم حيث وجدتموهم ولا تتخذوا منهم وليا ولا نصيرا إلا الذين يصلون إلى قوم بينكم وبينهم ميثاق أو جاءوكم أو جاءوكم لهم حصرت صدورهم أن يقاتلوكم أو يقاتلوا قومهم ولو شاء الله لسلطهم عليكم فلقاتلوكم فإن اعتزلوكم فلم يقاتلوكم وألقوا إليكم السلم وألقوا إليكم السلم فما جعل الله لكم عليهم سبيلا වංචනකයින් රැස් කරගත් පාපයන් නිසා අල්ලාහ් ඔවුන් පෙර සිටි තත්වයට පත්කර තිබියදී ඔවුන් පිළිබඳව නුඹලා අතර දෙපිරිසක් පහළ වූයේ කෙසේද? මං මුලා වීමට අල්ලාහ් විසින් ඉඩ හරිනු ලැබුවෙකුට මඟ පෙන්වීමට නුඹලා අදහස් කරන්නාහුද? සත්‍ය මාර්ගයෙන් අල්ලාහ් පිටමං කළ අයෙකුට යහ මාර්ගයක් නුඹ කිසි විටක නොදකින්නේය. ඔවුන් අපේක්ෂා කරන්නේ ඔවුන් ප්‍රතික්ෂේප කරන්නා වූ පරිදිම නුඹලාත් ප්‍රතික්ෂේප කරන්නන් බවට පත්වී නුඹලා එකසේ විය යුතු බවයි. එබැවින් ඔවුන් අල්ලාහ්ගේ මාර්ගය දෙසට සංක්‍රමණය වනතුරු නුඹලා ඔවුන් අතුරින් කිසිවෙකු මිතුරෙකු නොකරගත යුතුය. ඔවුන් එසේ සංක්‍රමණය කිරීමට පසුබට වුවහොත් ඔවුන් හසු කරගනියු. ඔවුන් හමුවන කොතැනකදී වුවද ඔවුන් ඝාතනය කරව. තවද ඔවුන්ගින් කිසිවෙකුද මිතුරන් හෝ උදව්කරුවන් ලෙස නොගනියු. නුඹලා හා ඔවුන් අතර givisුමක් ඇති කරගත් ජනයා වෙත එකතු වූ අයද නුඹලාට විරුද්ධව හෝ Tamangeema ජනයාට විරුද්ධව හෝ සටන් කිරීමට ඔවුන්ගේ හදවත් පැකිලෙමින් නුඹලා වෙත ආ අයද හැර අන් අය නුඹලාගෙන් වෙන් වූ අයයි. අල්ලාහට අබිමත වූයේ නම් ඔවුන් නුඹලා කෙරෙහි පවරයි. එවිට ඔවුහුද නුඹලාට විරුද්ධව සටන් කළ හැකිය. එබැවින් ඔවුහු නුඹලාට සාමීන් සිටින්නට ඉඩ හැර ඉවත් වී නුඹලාට විරුද්ධව සටනට ඉදිරිපත් නොවි සාමයේ සඳහා නුඹලාට යෝජනා ඉදිරිපත් කරන්නාහු නම් නුඹලා විසින් ඔවුන් ආක්‍රමණය කිරීමට කිසිදු මාර්ගයක් අල්ලාහ් නුඹලාට තබා නැත. ستجدون آخرين يريدون أن يأمنوكم ويأمنوا قومهم كلما ردوا إلى الفتنة أركسوا فيها فإن لم يعتزلوكم ويلقوا إليكم السلم ويكفوا أيديهم ويكفوا أيديهم فخذوهم وقتلوهم حيث ثقفتموهم وأولئكم جعلنا لكم عليهم سلطانا مبينا නුඹලාගෙන් ආරක්ෂාව ලබා ගන්නන්ටද තමන්ගේ ජනයාගෙන් ආරක්ෂාව ලබා ගැනීමටද අදහස් කරන්නා වූ තවත් වංචනිකයින් පිරිසක් නුඹලා දකින්න ඇත. ඔව්හු අයහපත් අනර්ථකාරී ක්‍රියාවන්හි යෙදීමට අවස්ථාවක් ලත් විගස එහි සම්පූර්ණයෙන්ම ගිලිති. ඔව්හු නුඹලා සතුරු කර ගැනීමෙන් නොවලකින්නාහු නම් නුඹලාගෙන් සාමය නොපතන්නාහු නම්ද නුඹලා හා සටන් කිරීමෙන් ඔවුන්ගේ අත් නොවලකින්නාහු නම්ද ඔවුන් සිර බාරයට ගනිව්. තවද ඔවුන් හමුවන තැන ඔවුන් ඝාතනය කරව. ඔවුන් හා සටන් කිරීමට ඒකාන්ත බලයක් අප විසින් නුඹලාට දී ඇත. وما كان لمؤمن أن يقتل مؤمنا إلا خطأ ومن قتل مؤمنا خطأ فتحرير رقبة مؤمنة فتحرير رقبة مؤمنة ودية مسلمة إلى أهله إلى أهله إلا أن يصدقوا فإن كان من قوم عدو لكم وهو مؤمن فتحرير رقبة مؤمنة وإن كان من قوم بينكم وبينهم ميثاق فدية مسلمة فدية مسلمة إلى أهله وتحرير رقبة مؤمنة فمن لم يجد فصيام شهرين متتابعين توبة من الله وكان الله عليما حكيما ومن يقتل مؤمنا متعمدا فجزاؤه جهنم فجزاؤه جهنم خالدا فيها وغضب الله عليه ولعنه ولعنه وأعد له عذابا عظيما වැරදීමකින් හැර විශ්වාසවන්තයෙකු ඝාතනය කිරීමට තවත් විශ්වාසවන්තයෙකුට තානාමිය. යමෙකු වැරදීමකින් විශ්වාසවන්තයෙකු ඝාතනය කරන ලද්දේ නම් ඊට වන්දියක් වශයෙන් ඔහු විශ්වාසික වහලෙකු නිදහස් කළ යුතුයි. තවද ඝාතනය කරනු ලැබූ තැනැත්තාගේ උරුමකාරයින්ට දිය එනම් රුධිර වන්දිය ගෙවිය යුතුයි. එම උරුමකාරයින් දානශීලී චේතනාවෙන් එම මුදල් බාර නොගත හොත හැර එවිට එය නොගෙවා සිටිය හැකිය. එහෙත් මරණ ලද විශ්වාසවන්තයා වූ ඔහු නුඹලාට සතුරු වූ ජනතාවකට අයත් වූයේ නම් වන්දිය වනුයේ එක් විශ්වාසවන්ත වහලෙකු නිදහස් කිරීමය. ඝාතනය කරනු ලැබූ ඔහු නුඹලාත් ඔවුන් අතරත් givisුමක් කරගත් ජනතාවකට අයත් වූයේ නම් එවිට දියත් එනම් රුධිර වන්දිය ඔහුගේ උරුමකාරයින්ට ගෙවිය යුතුය. තවද විශ්වාසික වහලෙකු මුදාහල යුතුය. වහලෙකු මුදා හැරීමට නොහැකිනම් අල්ලාහ්ගෙන් තව්බා එනම් පශ්චාත්තාපය ප්‍රකාශ කිරීම පිණිස ඔහු එක දිගට මාස දෙකක් උපවාසයේ පිහිටුවිය යුතුයි. අල්ලාහ් සර්වඥය සර්ව ප්‍රඥාවන්තය වරදකින් තොරව විශ්වාසවන්තයෙකු ඕනෑ කමින්ම ඝාතනය කරන තැනතාවන ඔහුට දඩුවම අපායයි. ඔහු සදාකල්හිම එහි වෙසිනු ඇත. අල්ලාහ් ඔහු කෙරෙහි උදහස පහල කළේය. ඔහුට ශාප කළේය. ඔහුට මහත් වූ වේදනාවද සූදානම් කර ඇත. يا أيها الذين آمنوا إذا ضربتم في سبيل الله فتبينوا فتبينوا ولا تقولوا لمن ألقى إليكم السلام لست مؤمنا تبتغون عرض الحياة الدنيا فعند الله مغانم كثيرة كذلك كنتم من قبل فمن الله عليكم فتبينوا إن الله كان بما تعملون خبيرا විශ්වාස කළවුනි අල්ලාහ්ගේ මාර්ගය වෙනුවෙන් ජිහාද් සඳහා නුඹලා යන විට සතුරා කවුදැයි මිතුරා කවුදැයි පැහැදිලි කරගනිව්. කෙනෙකු නුඹලාට සලාම් සාමී ආචාර්යකයොහොත් නුඹලා ලෞකික ලාභ බලාපොරොත්තුෙන් නුඹ විශ්වාසවන්තයෙකු නොවේයයි නොපවසව. නිමක් නැති වස්තු අල්ලාහ් වෙත ඇත. මීට පෙර නුඹලා මේ තත්වයේහිම පසුවිය. එවිට අල්ලාහ් නුඹලා කෙරෙහි සිය දයාව දැක් වූයේය. එබැවින් මෙවැනි අය නුඹලා පැහැදිලිව හඳුනා ගනිව්. නුඹලා කරන දෑ කුමක්දයි الله සම්පූර්ණයෙන්ම දන්නේය. لا يستوي القاعدون من المؤمنين غير أولي الضرر والمجاهدون في سبيل الله بأموالهم وأنفسهم ۖ فضل الله المجاهدين بأموالهم وأنفسهم على القاعدين درجة وكلا وعد الله الحسنى وفضل الله المجاهدين على القاعدين أجرا عظيما درجات منه ومغفرة ورحمة وكان الله غفورا رحيما විශ්වාසවන්තයින් අතුරින් යුද්ධයට සහභාගී වීමට බාධා වන සාධාරණ හේතුවක් නොමැතිව එසේ සහභාගී නොවි රැඳී සිටින්නන්ද අල්ලාහගේ මාර්ගයේ සිය ජීවිත සහ සිය වස්තුන් කැප කරමින් යුද්ධ කරන මුජාහිද් සෙබළුන්ද යන දෙපිරිසද සමනොවේ මන්ද සිය ජීවිත හා වස්තුන් කැපකොට යුද්ධ කරන මුජාහිද් සෙබළුන්ම සාධාරණ හේතු නොමැතිව රැඳී සිටින්නන්ට වඩා දරජාත්නම් තරාතිරම් අතින් අල්ලා ඊතා උසස් කොට ඇත එවැනි මුජාහිද්වරුන් සියල්ලන්ටම අල්ලා යහපත එනම් ස්වර්ග තිලින කරන බව පොරොන්දු වී තිබේ. තවද මුජාහිද් සෙබළුන්ව රැඳී සිටින්නන්ට වඩා ශ්‍රේෂ්ඨ වූ තිලනයක් මගින් අල්ලා උසස් කොට තිබේ. යුද්ධයට සහභාගී වූ ඔවුන්ට ඔහුගෙන් උසස් තනතුරුද සමාවද දයාවද ලැබේ. අල්ලාහ් ක්ෂමාශීලී හා දයාශීලී වන්නේය. إن الذين توفاهم الملائكة ظالمي أنفسهم قالوا فيم كنتم قالوا كنا مستضعفين في الأرض قالوا ألم تكن أرض الله واسعة فتهاجروا فيها فأولئك مأواهم جهنم وساءت مصيراً إلا المستضعفين من الرجال والنساء والولدان لا يستطيعون حيلة لا يستطيعون حيلة ولا يهتدون سبيلا فأولئك عسى الله أن يعفو عنهم وكان الله عفوا غفورا ومن يهاجر في سبيل الله يجد في الأرض مراغما كثيرا وسعة ومن يخرج من بيته مهاجرا إلى الله ورسوله ثم يدركه الموت ۖ ثم يدركه الموت فقد وقع أجره على الله وكان الله غفورا رحيما තමාට තමන්ම අපරාධ කරගත් අයගේ ප්‍රාණය සුර දූතයන් අත්පත් කරගන්නා කලෙහි නුඹලා කෙසේ සිටියාහුදැයි සුර දූතයෝ අසති. පොළොවේහි අප ඊතා බෙලහීනයන්ව සිටියෙමුයි. ඔව්හු පවසති. එවිට නුඹලාට ඒ සංක්‍රමණය වීමට තරම් අල්ලාහගේ භූමිය විශාලව නොතිබුණේදයි. ඔව්හු එනම් සුර දූතයෝ අසති. එවන්නන්ගේ ලැබුම් ස්ථානය අපාගින්නයි. එය සැබවින්ම නරකම ලැබුම් ගන්නා ස්ථානයයි. පුරුෂයින්ගෙන්ද ස්ත්‍රීන්ගෙන්ද කුඩා දරුවන්ගෙන්ද කිසිම හවුහරණයක් ලබා ගැනීමට අපොහසත් ඌද ඊතා දුර්වල ඌද එයින් බැහැර යාමට මග නොදැන සිටියවුන්ද හැර මොවුනට අල්ලා සමාව දිය හැක. අල්ලා ක්ෂමාශීලී හා සහනශීලීය. අල්ලාහගේ මාර්ගයේ සංක්‍රමණය වන්නන්ට රැකවරණය සඳහා භූමියෙහි විශාල පහසුකම් ඇති තැන්ද සුව පහසුව ඇති ස්ථානද ලැබෙන්නේය. අල්ලාහ සහ ඔහුගේ නබිවරයා වෙත සංක්‍රමණය වීම සඳහා Tamanගේ නිවසින් පිට වී ගමන් කරන විට ඔහුට අතරමඟදී මරණය සිදුවහොත් නිසකවම ඔහුගේ ඵල විපාක අල්ලාහ් කෙරෙහිය. අල්ලාහ් ක්ෂමාශීලී හා දයාන්විත වන්නේය. وَإِذَا ضَرَبْتُمْ فِي الْأَرْضِ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَقْصُرُوا مِنَ الصَّلَاةِ إِنْ خِفْتُمْ أَن يَفْتِنَكُمُ الَّذِينَ كَفَرُوا إن الكافرين كانوا لكم عدوا مبينا وإذا كنت فيهم فأقمت لهم الصلاة فلتقم طائفة منهم فلتقم طائفة منهم معك وليأخذوا أسلحتهم فإذا سجدوا فليكونوا من وراء ولتأت طائفة أخرى لم يصلوا فليصلوا معك فليصلوا معك وليأخذوا حذرهم وأسلحتهم ود الذين كفروا لو تغفلون عن أسلحتكم وأمتعتكم فيميلون عليكم ميلة واحدة ولا جناح عليكم إن كان بكم أذى من مطر أو كنتم مرضى أو كنتم مرضى أن تضعوا أسلحتكم وخذوا حذركم إن الله أعد للكافرين عذابا مهينا නුඹලා මහ පොළොවේ ගමනක යෙදී සිටින විට ප්‍රතික්ෂේප කරන්නෝ නුඹලාට විපතක් කරතැයි නුඹලා බියවන්නේ හුනම් සලාතයන් කෙටි කිරීම නුඹලා කෙරෙහි වරදක් නැත. සැබවින්ම ප්‍රතික්ෂේප කරන්නෝ නුඹලාගේ ප්‍රකට සතුරෝ වෙති. තවද නබි මුහම්මද් නුඹ යුද තත්වයකදී මුස්ලිම් වරුන් වූ ඔවුන් අතර සිටින අවස්ථාවක ඔවුන්ට නුඹ සලාත් ඉටු කළහොත් ඔවුන්ගෙන් කණ්ඩායමක් නුඹ පසුපසින් සිට ගැනීමට සැලැස්විය යුතුයි. ඔවුන් සිය ආයුධ Taman අතට තබාගත යුතුයි. ඔවුන් සජදානම් නලල බිම තබා নমස්කාර කර නිම වූ විට එතැනින් ඉවත්ව නුඹලාට පිටුපසින් සිටිය යුතුයි. තවද ඔවුන් සලාත් ඉටු නොකළ වෙනත් කණ්ඩායමක් පැමිණ නුඹ සමග සලාත් ඉටු කළ යුතුය. තවද ඔවුන් ඔවුන්ගේ ආරක්ෂාව ගැන සිහි කල්පනාවෙන්ද ඔවුන්ගේ ආයුධ Taman සතුව තබා ගනිමින්ද සිටිය යුතුය. නුඹලා නුඹලාගේ අවි ආයුධ හා බඩු බාහිරාදිය ගැන නොසැලකිලිමත් වුවහොත් එවිට නුඹලා වෙත හදිසියෙන්ම කඩාපැන ක්ෂණික ප්‍රහාරයක් එල්ල කිරීමට ප්‍රතික්ෂේප කරන්නෝ අවස්ථාවක් එනතුරු මාන බලමින් සිටිති. ඒත් වර්ෂාව නිසා හෝ නුඹලා අසනීපයෙන් පසුවන හේයින් හෝ නුඹලාට යම් අපහසුාවක් දැනුණ හොත් හෝ නුඹලා නුඹලාගේ අවි බිම තැබීම වරදක් නැත. තවද නුඹලා නුඹලාගේ ආරක්ෂාව පිළිබඳව අවධානයෙන් සිටිය යුතුයි. සැබවින්ම අල්ලාහ් ප්‍රතික්ෂේප කරන්නන්ට නිന്ദා සහගත වේදනාවක් සූදානම් කර ඇත. فإذا قضيتم الصلاة فاذكروا الله قياما وقعودا وعلى جنوبكم فإذا طمأننتم فأقيموا الصلاة إن الصلاة كانت على المؤمنين كتابا موقوتا ولا تهنوا في ابتغاء القوم إن تكونوا تألمون فإنهم يألمون كما تألمون وترجون من الله ما لا يرجون وكان الله عليما حكيما නුඹලා සලාතය අවසන් කළ විට සිටගෙන සිටිමින්ද වාඩි වී සිටිමින්ද පැත්තට ඇලවී සිටිමින්ද අල්ලා සිහිපත් කළ යුතුය. ඉක්බිතිව නුඹලා සතුරන්ගේ ආරක්ෂා සහිත තත්වයකටපත් වූ වහම නුඹලාගේ નિયમિત සලාත් සම්පූර්ණයෙන් ඉටු කරව. සැබවින්ම සලාත් වනාහි විශ්වාසවන්තයින් විසින් નિયમિત වේලාවන්හිදී පැවැත්විය යුතු අනිවාර්ය යුතුයකමකි. මෙම මිනිසුන් ලුහු බැඳීමේදී දුබලකමක් නුඹලා නොදක්වව්. නුඹලා දුෂ්කරතාවලින් පෙළෙන්නාහුද? නුඹලා දුෂ්කරතාවලින් පෙළෙන්නාක් මෙන්ම ඔව්හුදන් සැබවින්ම දුෂ්කරතාවලින් පෙළෙති. තවද ඔවුන් අපේක්ෂා නොකරන දෙය නුඹලා අල්ලාහගෙන් අපේක්ෂා කරන්නාහුය. අල්ලාහ සර්වඥය, සර්ව ප්‍රඥාවන්තය. إِنَّا أَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ لِتَحْكُمَ بَيْنَ النَّاسِ بِمَا أَرَاكَ اللَّهُ ولا تكن للخائنين خصيما واستغفر الله إن الله كان غفورا رحيما ولا تجادل عن الذين يختالون أنفسهم إن الله لا يحب من كان خوانا أثيما يستخفون من الناس ولا يستخفون من الله وهو معهم وهو معهم إذ يبيتون ما لا يرضى من القول وكان الله بما يعملون محيطا නබි මුහම්මද් අල්ලා විසින් නුඹට දක්වන ලද සත්‍ය මාර්ගය අනුව ජනයා අතර විනිශ්චයකට එළඹීමට නුඹට හැකියවනු පිණිස සත්‍යයේ අන්තර්ගත මේ ග්‍රන්ථය සැබවින්ම අප විසින් නුඹ වෙත එවන ලදී. එබැවින් වංක වූ මිනිසුන්ට නුඹ ආයාචනය කරන්නෙකු නොවව්. තවද අල්ලාහ්ගෙන් සමාවය දෙව්. සැබවින්ම අල්ලාහ් ක්ෂමාශීලී හා දයාන්විතය. Tamanටම වංක වූ අය වෙනුවෙන් නුඹ ආයාචනා නොකළ යුතුය. යලි යලිත් වංක වූ සහ පාපකාරී වූ තැනතා සැබවින්ම අල්ලාහ් ප්‍රිය නොකරන්නේය. ඔව්හු Tamanගේ පාපී ක්‍රියා ජනයාගෙන් සංගවති. එහෙත් මේවා අල්ලාහගෙන් නොසැඟවෙති. අල්ලාහ ප්‍රිය නොකරන රහස් සාකච්ඡාවන් ඔවුන් රාත්‍රී කාලයේදී පවත්වන විට පවා ඔහු ඔවුන් සමග වෙයි. ඔවුන් කරන සියලු දෑ පිළිබඳව අල්ලාහ වටලමින් සිටී. හා අන්තුම් හාඋලායි ජාදල්තුම් අන්හුම් في الحياة الدنيا فمن يجادل الله عنهم يوم القيامة أم من يكون عليهم وكيلا ومن يعمل سوءا أو يظلم نفسه ثم يستغفر الله ثم يستغفر الله يجد الله غفورا رحيما ومن يكسب إثما فإنما يكسبه على نفسه وكان الله عليما حكيما නුඹලා මෙම ලෞකික ජීවිතයේදී ඔවුන් වෙනුවෙන් තර්ක විතර්ක ඉදිරිපත් කොට ඇත. එහෙත් මලවුන් කෙරෙන් නැගිටවන දිනේදී ඔවුන් වෙනුවෙන් අල්ලා සමග විවාද කරන්නේ කවුරුද? නැතහොත් එහිදී ඔවුන්ගේ නිදහසට කරුණු ඉදිරිපත් කරන්නා කවුරුද? කෙනෙකු පාපකමක් කිරීමෙන් පසු හෝ කවර අයුරකින් උවද තමාට වරදක් කර ගැනීමෙන් පසු අල්ලාහ්ගෙන් සමාව අයදින්නේ නම් අල්ලාහ් ක්ෂමාශීලී හා දයාන්විත බව ඔහුට පෙනී යනු ඇත. එහෙත් කෙනෙකු යම් නපුරක් කර එහි ප්‍රතිවිපාකයේ උපයාගන්නේ නම් ඔහු තමාටම එම නපුර උපයා ගන්නේය. අල්ලාහ් සර්වඥානීය සර්වඥය. ومن يكسب خطيئة أو إثما ثم يرم به بريئا ثم يرم به بريئا فقد احتمل بهتانا وإثما مبينا ولولا فضل الله عليك ورحمته لهمت طائفة منهم أن يضلوك وما يضلون إلا أنفسهم وما يضرونك من شيء وأنزل الله عليك الكتاب والحكمة وعلمك ما لم تكن تعلم وكان فضل الله عليك عظيما لا خير في كثير من نجواهم إلا من أمر بصدقه إلا من أمر بصدقة أو معروف أو إصلاح بين الناس ومن يفعل ذلك ابتغاء مرضات الله فسوف نؤتيه أجرا عظيما එහෙත් කෙනෙකු වරදක් හෝ පාපයක් කොට එය වෙන අහිංසකයෙකුට පවරයි නම් ඔහු ප්‍රකට පාපයේද පරාපවාදයේ වරදද සැබවින්ම තමා වෙත පවරා ගනී. නබි මුහම්මද් අල්ලාහගේ වරප්‍රසාදය හා ඔහුගේ දයාවද නුඹ කෙරෙහි නොවන්නේ නම් ඔවුන්ගෙන් පිරිසක් නුඹ නොමග යැවීමට උත්සාහ කරන්නෝය. එසේ වුවද ඔවුන් Tamanවම මිස නොමග නොයවන්නෝය. තවද ඔවුන් නුඹට කිසි දයකින් හානි නොකරන්නෝමය. අල්ලාහ් නුඹ වෙත ග්‍රන්ථය හා ප්‍රඥාව එවා නුඹ නොදද්දෑ නුඹට උගන්වා ඇත නුඹ කෙරෙහි අල්ලාහගේ වරප්‍රසාදය අති උදාරය ඔවුන්ගේ රහස් සාකච්ඡා වලින් බොහෝමයක යහපත් දේ නැත එහෙත් දානය හෝ ධර්මිෂ්ඨතාව හෝ මිනිසුන් අතර සමාදානය ඇති කිරීම ගැනද අනකරන අයගේ කතා හැරය යමෙකු අල්ලාහගේ ප්‍රසාදය පතා එසේ කළහොත් මතුව අපි ඔහුට මහත් වූ ඵල විපාක දෙන්නෙමු. ومن يشاقق الرسول من بعد ما تبين له الهدى ويتبع غير سبيل المؤمنين ويتبع غير سبيل المؤمنين نوله ما تولى ونصله جهنم وساءت مصيرا إن الله لا يغفر أن يشرك به ويغفر ما دون ذلك لمن يشاء ومن يشرك بالله فقد ضل ضلالا بعيدا إن يدعون من دونه إلا إناثا وإن يدعون إلا شيطانا مريدا لعنه الله وقال لأتخذن من عبادك نصيبا مفروضا ولأضلنهم ولأمنينهم ولآمرنهم فليبتكن آذان الأنعام فليبتكن آذان الأنعام ولآمرنهم فليغيرن خلق الله ومن يتخذ الشيطان وليا من دون الله فقد خسر خسرانا مبينا එහෙත් මාර්ගෝපදේශය තමාට පැහැදිලි වූ පසු රසූල්වරයාට විරුද්ධ වෙමින් විශ්වාසිකයින්ගේ මාර්ගයේ හැර අන්‍ය මාර්ගයක් අනුගමනය කිරීමට පෙළඹී සිටින තැනැත්තා ඔහු එළඹ ඇති මාර්ගයේ වෙතම අපි ඔහු යොමු කරමු. තවද අපි ඔහු අතිශය නිරයට ඇතුළත් කරමු. එය අවසානයට යන ස්ථානයෙන් නපුරුම ස්ථානයයි. සැබවින්ම අල්ලාහ් ඔහුට සමානයන් තැබීම ක්ෂමා නොකරයි. ඒ හැර වෙනත් පාපයන් උදෙසා තමාට අබිමත වූ කෙනෙකුට ඔහු සමාව දෙයි. අල්ලාහට ආදේශ ඉදිරිපත් කරන්නා කවරෙක්ද? ඔහු සැබවින්ම මංමුලා වී ඈත් වූ දුර්මාර්ගයේ ගමන් කරයි. ආදේශකයින් වන ඔව්හු දේවතාවියන් මිස ඔහු නොඅදහති. තවද ඔව්හු දුෂ්ට ෂයිතන් මිස නොඅදහති. අල්ලාහ ඔහුට ශාප කළේය. එවිට ෂයිතන් මම ඔබගේ වහලුන්ගෙන් නිසි කොටස මා වෙත ගන්නෙමියයි කිවේය. එසේ කරමින් සැබවින්ම මම ඔවුන් මුලා කරන්නෙමි. ඔවුන් තුල වැරදි අදහස් ඇති කරවන්නෙමි. මා ඔවුන්ට අන කරන්නෙමි. එවිට ඔව්හු එළු බැටළු ඔටු ගව ආදී ගොවිපල සතුන්ගේ කන් කපන්නෝය. තවද මා ඔවුන්ට අන කළ විට ඔව්හු අල්ලාහගේ නිර්මාණයන් වෙනස් කරති. ඔහු එනම් ෂයිතන් කීය. අල්ලාහ වෙනුවට ෂයිතන් තමාගේ අනුග්‍රහකයා කරගන්නා කවරෙකු වුවද ඒ කාන්තේන්ම ඔහු ප්‍රකට පරාජිතයෙක් වන්නේය. يعدهم ويمنيهم وما يعدهم الشيطان إلا غرورا أولئك مأواهم جهنم ولا يجدون عنها محيصا والذين آمنوا وعملوا الصالحات سندخلهم جنات تجري جنات تجري من تحتها الأنهار خالدين فيها أبدا وعد الله حقا ومن أصدق من الله قيلا ليس بأمانيكم ولا أماني أهل الكتاب من يعمل سوءا يجز به ولا يجد له من دون الله ولا يجد له من دون الله وليا ولا نصيرا ඔහු ඔවුන්ට පොරොන්දු දෙයි. තවද ඔවුන් මුලා කරගනී. හුදෙක් රැවටීම විනා ෂයිතන් ඔවුන්ට පොරොන්දු නොදෙන්නේය. ඔවුන් නිවසන තැන නිරය වන්නේය. ඔව්හු එයින් මිදීමක් නොදකිති. විශ්වාස කොට යහපත් ක්‍රියාවන්හි යෙදෙන්නවුන් යටින් දිය ඇලි ගලා බස්නා ස්වර්ගයට ඇතුළු කරවන්නෙමු. ඔවුන් එහි සදාකල්හිම වෙසෙනු ඇත. අල්ලාහගේ පොරොන්දුව සත්‍යය. අල්ලාහගේ වචනයට වඩා සත්‍ය වන්නේ කවරෙකුගේ වචනේද? නුඹලා අදහස් කරන ප්‍රකාරයට හෝ දහම්ලත් අය අදහස් කරන ප්‍රකාරයට හෝ නැත. පව් කරන්නේ කවරෙක්ද? ඔහු ඒට දඩුවම් ලබයි. ඔහුට අල්ලාහ හැර ආරක්ෂකයෙකුද ආධාර කරුවෙකුද ඔහු නොදකින්නේය. ومن يعمل من الصالحات من ذكر أو أنثى وهو مؤمن فأولئك فأولئك يدخلون الجنة ولا يظلمون نقيرا ومن أحسن دينا ممن أسلم وجهه لله وهو محسن وهو محسن واتبع ملة إبراهيم حنيفا واتخذ الله إبراهيم خليلا ولله ما في السماوات وما في الأرض وكان الله بكل شيء محيطا යමෙකු විශ්වාස කරමින් යහකම් කරන්නේද ඔහු පුරුෂයෙකු හෝ වේවා ස්ත්‍රියක හෝ වේවා ඔවුන් ස්වර්ගයට ඇතුළත් වෙති. ඔවුන් තිතක ප්‍රමාණයක්වත් අපරාධ නොකරනු ලබති. ඔහු යහපත් ක්‍රියාවන් කරමින් තම මුහුණ අල්ලා වෙත අවනත කර අල්ලාට සම්පූර්ණයෙන් අවනත වී අන් සෑම මාර්ගයකින්ම ඉවත් වී ඉබ්‍රාහීම්ගේ මාර්ගය අනුගමනය කරන්නාට වඩා යහපත් ජීවන ප්‍රතිපදාවක් කාහටනම් ලද හැකේද? අල්ලාහ් සිය මිත්‍රයෙකු වශයෙන් ඉබ්‍රාහීම්ව තෝරාගත්තේය. අහස්වල හා මහ පොළොවේ ඇති සෑම දෙයක්ම අල්ලාහ් සතුය. අල්ලාහ් සියල්ලක්ම වටල්මින් සිටී. ويستفتونك في النساء قل الله يفتيكم فيهن وما يتلى عليكم في الكتاب في يتامى النساء اللاتي لا تؤتونهن لا تؤتونهن ما كتب لهن وترغبون وترغبون أن تنكحوهن والمستضعفين من الولدان وأن تقوموا لليتامى بالقسط وما تفعلوا من خير فإن الله كان به عليما وإن امرأة خافت من بعلها نشوزا أو إعراضا أو إعراضا فلا جناح عليهما أن يصلحا بينهما صلحا والصلح خير وأحضرت الأنفس الشح وإن تحسنوا وتتقوا فإن الله كان بما تعملون خبيرا ඔව්හු ස්ත්‍රීන් පිළිබඳව නුඹගෙන් ආගමික තීරණය කුමක්දැයි විමසති. ඔවුන් පිළිබඳව අල්ලාහ් නුඹලාට තීරණය දෙන්නේ යයි පවසව. තවද ඔවුන්ට નિયમિત දෑ නුඹලා නොදී සිටින්නා වූද නුඹලා ඔවුන් සරණ පාවා ගැනීමට ආශා කරන්නා වූද අනාථ ස්ත්‍රීන් ගැනද දරුවන් අතරින් දුර්වලයින් ගැනද මෙම ග්‍රන්ථයෙහි නුඹලා වෙත හදාරවනු ලැබුවා වූ නීති රීතිද අනාථයින් කෙරෙහි සාදාන ලෙස හැසිරිය යුතුයයිද නුඹලා සිහිපත් කරනුයි නබි මුහම්මද් පවසව. තවද නුඹලා කරන සියලු හොඳ දෑ ගැන සැබවින්ම අල්ලා හොඳින් දැන සිටී. ස්ත්‍රියක් සිය ස්වාමි පුරුෂයාගෙන් අකාරුණික සැලකිල්ලක් ලැබීම හෝ අප්‍රිය කිරීමක් පිළිබඳව බිය වෙතොත් ඔවුන් දෙදෙනා අතර සමාදානය ඇති කර ගැනීම ඔවුන් දෙදෙනා කෙරෙහි වරදක් නැත. සාමය ඊ타ගණීය මසුරුකම මිනිසුන්ගේ සිත්හි පළපැදියම් කරන ලදී. නුඹලා ත්‍යාගශීලීත්වය දක්වා නුඹලාගේ ගනුදෙනු හා වැඩ කටයුතු වලදී අල්ලාහට බියබැතිමත් වෙතොත් එවිට සැබවින්ම නුඹලා කරන සෑම දෙයක් ගැනම අල්ලාහ් මැනවින් දනී. وَلَن تَسْتَطِيعُوا أَن تَعْدِلُوا بَيْنَ النِّسَاءِ وَلَوْ حَرَصْتُمْ فَلَا تَمِيلُوا كُلَّ الْمَيْلِ فلا تميلوا كل الميل فتذروها كالمعلقة وإن تصلحوا وتتقوا فإن الله كان غفورا رحيما وإن يتفرقا يغني الله كلا من ساعته وكان الله واسعا حكيما ولله ما في السماوات وما في الأرض ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله وإن تكفروا فإن لله ما في السماوات وما في الأرض وكان الله غنيا حميدا නුඹලාගේ සියලුම භාර්යාවන්ට සැලකීමේදී පරිසමාප්ත වශයෙන් යුක්ති සහගත වීමට නුඹලා දැඩිසේ අදහස් කළද එය නුඹලාට කල නොහැකි දෙයක් විය හැක. එහෙත් නුඹලා ප්‍රිය කරන එකම භාර්යාවක් වෙත නුඹ එක හෙලාම හැරි අනෙක් පාරයාව අහසේ එල්ලී සිටින කෙනෙකු මෙන් අත් නොහරියු. නුඹලා නිවැරදි ලෙස හැසිරෙන්නේ නම් අල්ලාහට බියබැතිමත් වන්නේ නම් අල්ලාහ අති ක්ෂමාශීලීය දයාන්විතය. එහෙත් අඹු සැමියන් වන දෙදෙනා වෙන් වෙතොත් අල්ලාහ සිය ප්‍රභූමය මගින් ඒ එක් එක් අය අනිකාගෙන් යැපෙන්නෙකු නොවන තත්වයකට පත් කරනු ඇත. අල්ලාහ ස්වයං ප්‍රභූමය වන්නාද සර්ව ප්‍රඥාවන්තද වේ. තවද අහස්වල තිබෙන දෑද මහ පොළොවේ තිබෙන දෑද අල්ලාහ් සතුය. නුඹලාට පෙර ධර්ම ග්‍රන්ථය පිරිනමනු ලැබුවන්ටද දැන් නුඹලාටද නුඹලාගේ සියලුම ගනුදෙනු හා කටයුතුවලදී අල්ලාහට නුඹලා බියැතිමත් විය යුතුයයි අනුශාසනා කළෙමු. නුඹලා ප්‍රතික්ෂේප කළහොත් සැබවින්ම අහස්වල තිබෙන දෑ හා මහ පොළවේ තිබෙන දෑ අල්ලාහ සතු බව නුඹලා දත යුතුය. අල්ලාහ ස්වයං සම්පූර්ණ වන්නාද සකල ප්‍රශංසාවටම හිමිකරු වන්නාද වේ. ولله ما في السماوات وما في الأرض وكفى بالله وكيلا إن يشأ يذهبكم أيها الناس ويأتي بآخرين وكان الله على ذلك قديرا من كان يريد ثواب الدنيا فعند الله ثواب الدنيا والآخرة وكان الله سميعا بصيرا තවද අහස්හි දෑද මහ පොළොවේහි දෑද අල්ලාහ් සතුය පාලකයා වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය ජනයිනි ඔහුට අබිමත වේනම් නුඹලා ඉවත් කොට නුඹලා වෙනුවට වෙනත් අය පහල කරවීමට ඔහුට හැකිය මෙසේ කිරීමට තරම් අල්ලා සර්ව බලධාරී වේ යමෙක් මෙලොව තිලිනය ලබා ගැනීමට අපේක්ෂා කරන්නේද මෙලොව හා පරලොව තිලිනයන් අල්ලා වෙතයයි ඔහු දත යුතුය අල්ලා සර්ව ශ්‍රාවකය සියල්ල මනවින් දකින්නාය يا أيها الذين آمنوا كونوا قوامين بالقسط شهداء لله شهداء لله ولو على أنفسكم أو الوالدين والأقربين إن يكن غنيا أو فقيرا فالله أولى بهما فلا تتبعوا الهوى أن تعدلوا وإن تلبوا أو تعرضوا فإن الله كان بما تعملون خبيراً يا أيها الذين آمنوا آمنوا بالله ورسوله آمنوا بالله ورسوله والكتاب الذي نزل على رسوله والكتاب والكتاب الذي أنزل من قبل ومن يكفر بالله وملائكته وكتبه ورسله واليوم الآخر واليوم الآخر فقد ضل ضلالا بعيدا විශ්වාසවන්තේනි නුඹලා ස්ථිර ලෙස යුක්තිය ඉටු කරන්නන් වව් නුඹලාගේ යුක්තිය හා සාක්ෂිය නුඹලාට හෝ දෙමාපියන්ට හෝ ඥාතීන්ට හෝ හානි කරවිය හැකි උවද අල්ලාහ් වෙනුවෙන් සාක්ෂිකරුවන් වව්. අදාළ තැනැත්තා වූ ඔහු පොහසත් උවද දුප්පත් උවද ඉන් කමක් නැත. අල්ලාහ් ඔවුන් දෙදෙනාගේ ආරක්ෂාව පිළිබඳව නුඹලාට වඩා ඊටා සැලකිලිමත් වෙයි. එබැවින් යුක්තිය ඉෂ්ට කිරීමේ මාර්ගයෙන් නුඹලා බැහැරවීමට ඉඩ ඇති හේයින් නුඹලාගේම අභිමතය අනුව ක්‍රියා නොකරව. නුඹලා ස්වකීය සාක්ෂිය විකෘති කළහොත් හෝ නුඹලා සත්‍ය පැවසීමෙන් වැළකී සිටියහොත් හෝ නුඹලාගේ ක්‍රියාවන් පිළිබඳව සැබවින්ම අල්ලා සම්පූර්ණ අවධානයෙන් යුතුව පසුවන බව දැනගනිමු. විශ්වාස කළවුනි. අල්ලාහ්ද ඔහුගේ රසූල්වරයාද ඔහුගේ රසූල්වරයා වෙත එවන ලද ධර්ම ග්‍රන්ථයේද මීට පෙර අල්ලාහ් විසින් එවන ලද සෑම ග්‍රන්ථයක්මද විශ්වාස කරවෝ. අල්ලාහ්ද ඔහුගේ මලක්වරුද ඔහුගේ ධර්ම ග්‍රන්ථයේද ඔහුගේ රසූල්වරු හා පරමාන්ත දිනය කවරෙක් ප්‍රතික්ෂේප කරන්නේද සැබවින්ම ඔහු ඈත් වූ දුර්මාර්ගයේ නොමග ගොස් සිටී إن الذين آمنوا ثم كفروا ثم آمنوا ثم كفروا ثم ازدادوا كفرا ثم ازدادوا كفرا لم يكن الله ليغفر لهم ولا ليهديهم سبيلا بشر المنافقين بأن لهم عذابا أليما الذين يتخذون الكافرين أولياء من دون المؤمنين أيبتغون عندهم العزة فإن العزة لله جميعا وقد نزل عليكم في الكتاب أن إذا سمعتم آيات الله يكفر بها أن إذا سمعتم آيات الله يكفر بها ويستهزأ بها فلا تقعدوا معهم ۖ فلا تقعدوا معهم حتى يخوضوا في حديث غيره إنكم إذا مثلهم إن الله جامع المنافقين والكافرين في جهنم جميعا විශ්වාස කරන්නා වූද ඉන්පසුව ප්‍රතික්ෂේප කරන්නා වූද නැවතත් විශ්වාස කරන්නා වූද ඉන්පසුවද ප්‍රතික්ෂේප කරන්නා වූද ඉක්බිතිව අවිශ්වාසයෙහි දැඩිව සිටින කවරෙක් වේද කිසි දිනක ඔවුන්ට අල්ලා සමාවක් නොදෙන්නේය. තවද ඔහු ඔවුන් යහමගට යොමු නොකරන්නේය. ඔවුන්ට වේදනීය දඩුවම ඇත්තේයයි. මුනාෆික්වරු එනම් ව්‍යාජ භක්තිකයින්ට සුභාරංචි දෙව්. ඔවුන් කවරෙක් නම් විශ්වාසවන්තයින් වෙනුවට ප්‍රතික්ෂේප කරන්නන් තම ආරක්ෂකයින් බවට ගනිති. ඔව්හු ඔවුන්ගෙන් එනම් ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් ගෞරවය ලබා ගන්නට අදහස් කරන්නෙහිද? සැබවින්ම සියලුම ගෞරවයේ හිමිවන්නේ අල්ලාහට පමණයි. අල්ලාහගේ වදන් ප්‍රතික්ෂේප කරනු ලැබීමද එය විහිළුවට වාජනය කරනු ලැබීමද ඊට නුඹලා සවන් දුනහොත් එය හැර වෙන කතාවක යෙදෙන තෙක් ඔවුන් සමග නුඹලා නොසිටින්නේයි අල්ලාහ මෙම ධර්ම ග්‍රන්ථය මගින් සැබවින්ම නුඹලා වෙත පළ කළේය නුඹලා එහි රැඳී සිටියහොත් සැබවින්ම නුඹලාද ඔවුන් පමණටම වැරදි කළා වන්නෝය අල්ලාහ් වංචනිකයින්ද අවිශ්වාසකයින්ද සාමූහික ලෙසින් නියත වශයෙන්ම අපායෙහි රැස් කරවයි الذين يتربصون بكم فإن كان لكم فتح من الله قالوا ألم نكن معكم وإن كان للكافرين نصيب قالوا قالوا ألم نستحوذ عليكم ونمنعكم من المؤمنين فالله يحكم بينكم يوم القيامة ولن يجعل الله للكافرين على المؤمنين سبيلاً ඔව්හු කවරෙක්ද නම් නුඹලාට බාධාව එනම් විපත සිදුවීම බලාපොරොත්තු වන්නෝය. නුඹලාට අල්ලාහ්ගෙන් ජයග්‍රහණය අත්පත් වුවහොත් අපි නුඹලා සමග නොසිටිමුදැයි ඔව්හු කියති. ප්‍රතික්ෂේප කරන්නන් ජයග්‍රහණයට නැඹුරු වුවහොත් අපි නුඹලාට විරුද්ධව සටන් කිරීමට තරම් ශක්තිමත් නොඌෙම්ද? නමුත් අපි නුඹලා විශ්වාසිකයන්ගෙන් ආරක්ෂා නොකළෙමුදයි ඔව් කියති. නිසකෙයින්ම පරමාන්ත දිනේදී අල්ලාහ් නුඹලා අතර විනිශ්චය කරනු ඇත. විශ්වාසවන්තයින් අභිබවා යෑමට ප්‍රතික්ෂේප කරන්නන්ට කිසි ඉඩක් අල්ලාහ් නොතබයි. المنافقين يخادعون الله وهو خادعهم وإذا قاموا إلى الصلاة قاموا كسالى يراءون الناس إلا قليلا مذبذبين بين ذلك لا إله إلا سبيلا يا أيها الذين آمنوا لا تتخذوا الكافرين أولياء من دون المؤمنين أتريدون أن تجعلوا لله عليكم سلطانا مبينا سببين ما وانشنكيو අල්ලාහ් මුලා කිරීමට තැත් කරති. එහෙත් ඔහුද ඔවුන් මුලාවේ හෙලා ඇත. ඔවුන් සලාත් සඳහා නැගී සිටින විට මැලිකමින් නැගී සිටිති. මිනිස්සුන්ට පෙන්වීම පිණිස සලාතේ ඉටු කරති. ස්වල්ප වශයෙන් මිසක ඔව්හු අල්ලාහ් සිහිපත් නොකරති. ඔව්හු විශ්වාසය හා අවිශ්වාසය වන ඒ අතර චංචලව පසු වෙති. මේ අය අතරද නැත. ඒ අය අතරද නැත. යමෙකු අල්ලාහ් දුර්මාර්ගයට පත් කරන්නේද ඔහුට යහමගක් නුඹ නොදකින්නේය විශ්වාස කළවුනි නුඹලා ආරක්ෂකයන් වශයෙන් විශ්වාසවන්තයින් වෙනුවට ප්‍රතික්ෂේප කරන්නන් නොගනිමු ප්‍රතික්ෂේප කරන්නන් ආරක්ෂකයන් වශයෙන් ගැනීමෙන් නුඹලාට විරුද්ධව පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කිරීමට ඉඩ ප්‍රස්තාවක් අල්ලාහට ලබා දීමට නුඹලා කැමැත්තේහුද المنافقين في الدرك الأسفل من النار ولن تجد لهم نصيرا إلا الذين تابوا وأصلحوا واعتصموا بالله وأخلصوا دينهم وأخلصوا دينهم لله فأولئك أولئك مع المؤمنين وسوف يؤتي الله المؤمنين أجرا عظيما ما يفعل الله بعذابكم إن شكرتم وآمنتم وكان الله شاكرا عليما සැබවින්ම වංචනිකයින් අපායේ ගැඹුරුම ආගාධයේය. ඔවුන්ට පිහිටවන කිසි කෙනෙකු නුඹට දැකීමට නොහැකිය. ඔවුන් අතුරින් පශ්චාත්තාප වී තම ගති පැවතුම් යහපත් මගට හරවාගෙන අල්ලාහ්ගේ මාර්ගයේ ස්ථිරව ග්‍රහණය කොට සිය ආගම අවංකවම අල්ලාහට පුද කරන්නන් හැර මෙවැනි අය වූ ඔව්හු විශ්වාසිකයින් සමග සිටිති. විශ්වාසිකයින්ට අල්ලාහ් ඉමහත් ඵල විපාක මතුවට ලබා දෙයි නුඹලා කෘතඥ වන්නේ නම් විශ්වාසවන්තයින් වන්නේ නම් අල්ලාහ් නුඹලාට දඩුවම් දෙන්නේ මන්ද අල්ලාහ් කෘතඥමය සියල්ල මනවින් දන්නේමය. لا يحب الله الجهر بالسوء من القول إلا من ظلم وكان الله سميعا عليما إن تبدوا خيرا أو تخفوه أو تعفو عن سوء فإن الله كان عفوا قديرا إن الذين يكفرون بالله ورسله ويريدون أن يفرقوا ويريدون أن يفرقوا بين الله ورسله ويقولون ويقولون نؤمن ببعض ونكفر ببعض ويريدون أن يتخذوا بين ذلك سبيلاً أولئك هم الكافرون حقا وأعتدنا للكافرين عذابا مهينا والذين آمنوا بالله ورسله ولم يفرقوا بين أحد منهم ولم يفرقوا بين أحد منهم أولئك سوف يؤتيهم أجورهم وكان الله غفورا رحيما අපරාධය කරනු ලැබූ අය හැර අන් කිසිවෙකු පරුෂ වචන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම අල්ලාහ් ප්‍රිය නොකරයි. අල්ලාහ් සර්ව ශ්‍රාවකය සර්වඥය. නුඹලාට යම් වරදක් කරනු ලැබුව විට පරුෂ වචන කතා කිරීමට නුඹලාට අවසර ඇතත් නුඹලා හොඳ දෙය ප්‍රසිද්ධියේ කරන්නෙහුනම් හෝ එය නුඹලා සංගවන්නෙහුනම් හෝ නරක දෙයට ක්ෂමා කරන්නෙහුනම් හෝ සැබවින්ම අල්ලාහ් නිරතුරුවම ක්ෂමා කරන්නේය අති බල සම්පන්නය අල්ලාහ් සහ ඔහුගේ ධර්ම දූතයන් ප්‍රතික්ෂේප කර අල්ලාහ් සහ ඔහුගේ ධර්ම දූතයන් අතර වෙනසක් හුවදැක්වීමට අදහස් කරමින් අපි ඇතැම් අය පිළිගෙන සෙසු අය ප්‍රතික්ෂේප කරමුයි පවසා විශ්වාසය හා අවිශ්වාසය වන ඒ අතර මැදි පිළිවෙතක් සොයන අය නම් සැබවින්ම ප්‍රතික්ෂේප කරන්නෝ මොවුහුමය ප්‍රතික්ෂේප කරන්නන් සඳහා අප අපහාසාත්මක දඩුවමක් පිළියෙල කොට ඇත. අල්ලාහ් සහ ඔහුගේ ධර්ම දූතයන් විශ්වාස කරමින් ඔවුන්ගෙන් කිසිවෙකු අතර වෙනසක් නොකළ අයට නම් ඔවුන්ට ඔහු ඔවුන්ගේ නිසි ත්‍යාගය මතුවට පිරිනමයි. අල්ලාහ් අතිශය ක්ෂමාශීලීය, අතිශය දයාන්විතය. يسألك أهل الكتاب أن تنزل عليهم كتابا من السماء فقد سألوا موسى فقد سألوا موسى أكبر من ذلك فقالوا أرنا الله جهرة فقالوا أرنا الله جهرة فأخذتهم الصاعقة بظلمهم ثم اتخذوا العجل من بعد ما جاءتهم البينات فعفونا عن ذلك وآتينا موسى سلطانا مبينا ورفعنا فوقهم الطور بميثاقهم وقلنا لهم ادخلوا الباب سجدا وقلنا لهم وقلنا لهم لا تعدوا في السبت وأخذنا منهم ميثاقا غليظا දහම්ලත් අය තමන් වෙත අහසින් ධර්ම ග්‍රන්ථයක් පතිත කරවන්නයි නුඹට ඇරයුම් කරති. ඔවුහු මීට වඩා අභව්‍ය ඉල්ලීම් සැබවින්ම මූසා වෙතද ඉදිරිපත් කළහ. එවිට අපට අල්ලා ඇස් ඉදිරිපිට පෙන්වන්නේයි ඔවුහු කිවෝය. එවිට ඔවුන්ගේ දුෂ්ටත්වයේ හේතුවෙන් ඔවුන්ට අකුණු සැරයක් වැදින. ඔවුන්ට පැහැදිලි සංඥා පැමිණීමෙන් පසුද ඇදහිම සඳහා වසුපැටවා ඔවුන් තෝරාගතහ. මේයින් පසු පවා අපි ඔවුන්ට ඒ සඳහා සමාව දුනිමු. තවද අපි මූසාට ප්‍රකට අනපනතක් ප්‍රදානය කළෙමු. ඔවුන් මත්තේහි තූර් කන්ද අපි නම්වා ඊට අවනත වන බවට ඔවුන්ගෙන් පොරොන්දුවක් ගතිමු. නිහත මානී ලෙස සිරස නමමින් වාසල් දොරින් ඇතුළු වන ලෙස අපි ඔවුන්ට කීවෙමු. තවද සබත් නම් සෙනසුරාදා දවස කඩ නොකරනුයි ඔවුන්ට පැවසුවෙමු. තවද මෙම නීතිය අකුරටම පිළිපදින බවට ඔවුන්ගෙන් දැඩි පොරොන්දුවක් ලබා ගතිමු. فبما نقضهم ميثاقهم وكفرهم بآيات الله وكفرهم بآيات الله وقتلهم الأنبياء بغير حق وقتلهم الأنبياء بغير حق وقولهم قلوبنا غلف بل طبع الله عليها بكفرهم فلا يؤمنون إلا قليلا وبكفرهم وقولهم على مريم بهتانا عظيما وقولهم إنا قتلنا المسيح عيسى ابن مريم رسول الله وما قتلوه وما صلبوه ولكن شبه لهم وإن الذين اختلفوا فيه لفي شك منه ما لهم به من علم إلا اتباع الظن وما قتلوه يقينا بل رفعه الله إليه وكان الله عزيزا حكيما එහෙත් ඔවුන් Tamanගේ පොරොන්දු කඩ කළ නිසාත් අල්ලාහ්ගේ සංඥාවන් ඔවුන් ප්‍රතික්ෂේප කළ නිසාත් අල්ලාහ්ගේ නබිවරුන් අයුක්ති සහගත ලෙස ඔවුන් ඝාතනය කළ නිසා අපගේ හෘද ආවරණය යටතේ සුරක්ෂිතයයි ඔවුන් පැවසූ නිසා අපි ඔවුන්ට ශාප කළෙමු. නැත ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම හේතු කොටගෙන අල්ලාහ් ඊට එනම් එම හදවත්වලට මුද්‍රා තබා ඇත. එබැවින් ඔවුහු මදක් මිස විශ්වාස නොකරති. තවද ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම හේතු කොටගෙනද මරියම් පිළිබඳව ඔවුන් මහත් නින්දිත ප්‍රලාපයක් පැවසූ නිසාද අල්ලාහගේ රසූල්වරයෙකු වූ මරියම්ගේ පුත් ඊසා සැබවින්ම අපි ඝාතනය කළෙමුයි ඔවුහු පැවසූහ. එහෙත් සැබවින්ම ඔවුන් ඔහු ඝාතනය කළේවත් ඔවුන් ඔහු කුරුසියේ තබා ඇනගැසුවේවත් නැත. එහෙත් ඔවුන්ට එම කාරණය සැකසහිත වූවක් කරන ලද්දේය. තවද ඒ පිළිබඳව මතභේද ඇති කරගත් අයද ඒ පිළිබඳව සැකයෙහි පසු වෙති. හුදෙක් අනුමානය අනුගමනය කරනු මිස ඔවුන්ට ඒ පිළිබඳව දැනුමක් නැත. තවද සැබවින්ම ඔව්හු ඔහු එනම් ඊසා ඝාතනය නොකලහ. සත්‍ය නම් අල්ලා ඔහු තමා වෙතට ආරෝහණය කරගත්තේය. අල්ලා සර්ව බලධාරී හා සර්වඥය. وَإِن مِّنْ أَهْلِ الْكِتَابِ إِلَّا لَيُؤْمِنَنَّ بِهِ قَبْلَ مَوْتِهِ ويوم القيامة يكون عليهم شهيدا فبظلم من الذين هادوا حرمنا عليهم طيبات أحلت لهم طيبات أحلت لهم وبصدهم عن سبيل الله كثيراً وأخذهم الربا وقد نهوا عنه وأكلهم أموال الناس بالباطل وأعتدنا للكافرين منهم عذابا أليما දහම් ලැබූ අයගෙන් කිසිවෙකුත් ඔහුගේ මරණයට පෙර ඔහු පිළිබඳව විශ්වාස කරනු මිස නැත. පරමාන්ත දිනේදී ඔහු එනම් ඊසා ඔවුන්ට විරුද්ධව සාක්ෂිකාරයෙකු වනු ඇත. මෙසේ යුදෙව්වන් බවට පත් වූ ඔවුන්ගේ අයුක්ති සහගත ක්‍රියා නිසාත් ඔවුන් බොහෝ විට අල්ලාහගේ මාර්ගයට සම්බාධකව එනම් ප්‍රතිවිරුද්ධව සිටින නිසාත් මීට කලින් ඔවුන්ට නීත්‍යානුකූල වූ බොහෝ පිරිසිදු වූ හා පවිත්‍ර වූ දෑ අපි ඔවුන්ට නීති විරෝධී කලෙමු. තවද ඔවුන්ට එය තහනම් කරනු ලැබූ පොලීගත් නිසාත් නීති විරෝධී ලෙස මිනිසුන්ගේ දේපල ඔවුන් ගිලගන්නා නිසාත් මීට කලින් ඔවුන්ට නීත්‍යානුකූල වූ බොහෝ පිරිසිදු වූ හා පවිත්‍ර වූ දෑ අපි ඔවුන්ට නීති විරෝධී කළෙමු. තවද ඔවුන් අතුරින් ප්‍රතික්ෂේප කරන අය සඳහා අපි වේදනා සහගත දඩුවම සූදානම් කළෙමු. لكن الراسخون في العلم منهم والمؤمنون يؤمنون بما أنزل إليك وما أنزل من قبلك وما أنزل من قبلك والمقيمين الصلاة والمؤتون الزكاة والمؤمنون بالله واليوم الآخر أولئك سنؤتيهم أجرا عظيما එහෙත් ඔවුන් අතුරින් ගැඹුරු දැනුමක් ඇත්තා ඌද විශ්වාසිකයෝ ඌද නුඹ වෙත එවන ලද දේ හා නුඹට පෙර එවන ලද දේ විශ්වාස කරති. සැබෑ ලෙසින් විශ්වාස කර සලාත්හි නිරත වූවන්ටද zakat ගෙවන්නන්ටද අල්ලාහ සහ පරමාන්ත දිනය අවංකවම විශ්වාස කරන්නන්ටද අපි ඔවුන්ට නොමසුරුව තිලින පිරිනමන්නෙමු. إنا أوحينا إليك كما أوحينا إلى نوح والنبيين من بعده وأوحينا إلى إبراهيم وإسماعيل وإسحاق ويعقوب والأسباط والأسباط وعيسى وأيوب ويونس وهارون وسليمان وآتينا داود زبورا ورسلا قد قصصناهم عليك من قبل ورسلا لم نقصصهم عليك وكلم الله موسى تكليماً رسلا مبشرين ومنذرين لئلا يكون للناس على الله حجة بعد الرسل وكان الله عزيزا حكيما නබි මුහම්මද් අප විසින් නූහ්ටද ඔහුගෙන් පසු සෙසු නබිවරුන් වෙතද වහී පහල කළාක් මෙන් සැබවින්ම අපි නුඹ වෙතද වහී පහල කළෙමු. තවද අපි ඉබ්‍රාහීම්, ඉස්මායිල්, ඉස්හාක් හා යහූබ් වෙතද, යහූබ්ගේ ගෝත්‍රිකයින් වෙතද, ඊසා, අයූබ්, යූනුස්, හාරූන් සහ සුලෙයිමාන් වෙතද වහී පහල කළෙමු. තවද අපි දාවුද්ට සබූර් ආගම ප්‍රදානය කළෙමු. නබි මුහම්මද් මීට පෙර අපි නුඹට විස්තර කළ රසූල් වරුන්ටද තවද නුඹට විස්තර නොකළ රසූල් වරුන්ටද අපි වහී එනම් දේව පණිවිඩ පහල කළෙමු. තවද අල්ලා මූසා සමග කෙලින්ම සංభాෂණය කළේය. මෙවැනි රසූල් වරුන් පැමිණි පසු අල්ලා ඉදිරියේ කියා සිටීමට කිසිඳු නිදහසට කරුණක් ජනයාට නැතිවනු පිණිස සුභාරංචිය ගෙනින්නන් වශයෙන්ද අනතුරු අඟවන්නන් වශයෙන්ද රසූල් වරුන් අපි පහල කළෙමු. අල්ලා සැබවින්ම ਸਰව බලධාරීය, ਸਰව ප්‍රඥාවන්තය. لكن الله يشهد بما أنزل إليك أنزله بعلمه والملائكة يشهدون وكفى بالله شهيدا إن الذين كفروا وصدوا عن سبيل الله قد ضلوا ضلالا بعيدا إن الذين كفروا وظلموا لم يكن الله ليغفر لهم ولا ليهديهم طريقا إلا طريق جهنم خالدين فيها أبدا وكان ذلك على الله يسيرا ජනයා මෙය විශ්වාස කිරීමට හෝ නොකිරීමට පුළුවන්. එහෙත් Taman විසින් නබි මුහම්මද් නුඹ වෙත එවන ලද දෙය එසේ ඔහු එව්යේ සිය ඥානයෙන් බවට අල්ලා සාක්ෂි දරයි. මලක්වරුද ඊට සාක්ෂි දරති. සාක්ෂි දැරීමේදී අල්ලාහගේ සාක්ෂිය ප්‍රමාණවත්ය. සැබවින්ම ප්‍රතික්ෂේප කළ උන්ද සෙස්සන් අල්ලාහගේ මාර්ගයෙන් බැහැර කළ උන්ද වන ඔව්හු ඈත් වූ දුර්මාර්ගයෙන් නොමග ගොස් සිටිති. සැබවින්ම ප්‍රතික්ෂේප කළ උන්ද වැරදි කළ උන්ද වන ඔවුන්ට අල්ලාහ් ක්ෂමා නොකරයි. තවද ඔහු ඔවුන්ට අන් කිසි මගක් නොපෙන්වයි. අපාය මාර්ගය හැර ඔවුන්ට අන් කිසිම මාර්ගයක් නොපෙන්වයි. ඔවුන් එහි සදා කාලයටම වෙසෙනු ඇත. මේ අල්ලාහට ඊතා පහසුය. යා අයියුහන් الناس قد جاءكم الرسول بالحق من ربكم فآمنوا خيرا لكم وإن تكفروا فإن لله ما في السماوات والأرض وكان الله عليما حكيما يا أهل الكتاب لا تغلوا في دينكم ولا تقولوا على الله إلا الحق الحق إنما المسيح عيسى بن مريم رسول الله وكلمته ألقاها إلى مريم وروح منه فآمنوا بالله ورسله ولا تقولوا ثلاثة انتهوا خيرا لكم إنما الله إله واحد سبحانه أن يكون له ولد له ما في السماوات وما في الأرض وكفى بالله وكيلا ජනයිනි රසූල් වරයා නුඹලාගේ පරමාධිපතිගෙන් සත්‍යය රැගෙන සැබවින්ම නුඹලා වෙත පැමිණ ඇත. එබැවින් ඔහු විශ්වාස කරව. එය නුඹලාට වඩාත් යහපත් වනු ඇත. එහෙත් නුඹලා ප්‍රතික්ෂේප කළහොත් අහස්වල හා මහ පොළොවේහි ඇති සියලු දෙයක්ම අල්ලාහට හිමිය. අල්ලාහ සර්වඥ සර්ව ප්‍රඥාවන්තය. දහම් ලැජ්ජනේනි. නුඹලාගේ ආගමේ සීමාවන් නොඉක්මවව්. තවද සත්‍යය හැර අන් කිසිවක් අල්ලාහගෙන නොකියව්. මරියම්ගේ පුත් මසී ඊසා අන් කවරෙකුවත් නොව අල්ලාහ්ගේ රසූල්වරයාද මරියම් වෙත එවන ලද ඔහුගේ ආඥාවද වේ. තවද ඔහුගෙන් ඌ ප්‍රාණයක්ද වේ. එබැවින් අල්ලාහ සහ ඔහුගේ රසූල්වරුන් විශ්වාස කරව. ත්‍රිත්වයක් යයි නොපවසව. මේන් වැලකී සිටියෝ. ඒ නුඹලාට වඩාත් යහපත් වේ. අල්ලාහ හුදෙක් එකම දෙවියාය. එබැවින් ඔහු තමාට පුත්‍රයෙකු ලැබීමට වඩා බෙහෙවින් සවිසුද්ධය. අහස්වල හා මහ පොළොවේ ඇති සෑම දෙයක්ම ඔහු සතුය. ඒවායේ පෝෂණය හා ආරක්ෂාව සඳහා අල්ලාහ්ම ප්‍රමාණවත්ය. لن يستنكف المسيح أن يكون عبدا لله ولا الملائكة المقربون ومن يستنكف عن عبادته ويستكبر فسيحشرهم إليه جميعا فأما أما الذين آمنوا وعملوا الصالحات فيوفيهم أجورهم ويزيدهم من فضله وأما الذين استنكفوا واستكبروا فيعذبهم عذابا أليما ولا يجدون لهم من دون الله وليا ولا نصيرا මසීහ් අල්ලාහගේ සේවකයා වීමට කිසි ලෙසකින්වත් අකමැති නොවිය. අල්ලාහට සමීපත වූ මලක්වරුද එසේ වෙති. ඔහුට සේවය කිරීම අප්‍රිය කරමින් ඒ පිළිබඳව උදම් වන යම් කෙනෙකු වේද අල්ලාහ් ඔවුන් සියල්ලන්ම තමා ඉදිරියට කැඳවයි. එවිට විශ්වාස කොට යහපත් ක්‍රියාවන් කළ අයට ඔවුන්ගේ තිලිනයන් ඔවුන්ට සම්පූර්ණයෙන් ඔහු පිරිනමනු ඇත. තවද ඔවුන්ට හිමි ප්‍රමාණයටත් වඩා තිලින ප්‍රමාණයක් තම ත්‍යාගශීලීත්වයෙන් ප්‍රදානය කරනු ඇත. තවද තමාට සේවය කිරීම අප්‍රිය කරමින් ඒ පිළිබඳව උද්දාම වූවන්ට ඔහු වේදනාසහගත දඩුවමක් පමුණුවනු ඇත. අල්ලාහ හැර තමන්ගේ ආරක්ෂකයන් හා ආධාරකරුවන් වශයෙන් ඔවුන් විසින් සලකනු ලබන කිසිවෙකු එහිදී ඔවුන්ට හමු නොවනු ඇත. يا أيها الناس قد جاءكم برهان من ربكم وأنزلنا إليكم وأنزلنا إليكم نورا مبينا فأما الذين آمنوا بالله واعتصموا به فسيدخلهم في رحمة منه وفضل ويهديهم ويهديهم إليه صراطا مستقيما ජනයිනි සත්‍ය පිළිබඳව පැහැදිලි සාක්ෂියක් නුඹලාට නුඹලාගේ පරමාධිපතිගෙන් සැබවින්ම පැමිණ ඇත. තවද නුඹලාට මාර්ගය පැහැදිලි ලෙස පෙන්වන ආලෝකයේද අපි නුඹලාට පහල කළෙමු. අල්ලාහ් විශ්වාස කර ඔහු ග්‍රහණය කරගත්තා වූ අය ඔහුගෙන් වූ දයාලු භාවයේහිද වරප්‍රසාදයේහිද මතුවට ඇතුළු කරවනු ඇත. තවද ඔහු ඔවුන්ට ඔහු වෙත ඍජු මාර්ගයේද දක්වනු ඇත. يستفتونك قل الله يفتيكم في الكلالة إن امرؤ هلك ليس له ولد وله أخت فلها نصف ما ترك وهو يرثها إن لم يكن لها ولد فإن كانت اثنتين فلهما الثلثان مما ترك وإن كانوا إخوة رجالا ونساء فللذكر مثل حظ الأنثيين يبين الله لكم أن تضلوا والله بكل شيء عليم نبي محمد කලාලා එනම් දරුවන් නොමැත්තෙකු විසින් තබා ගිය උරුමය පිළිබඳව ඔව්හු නුඹගෙන් විනිශ්චයක් පතති. කලාලා පිළිබඳව අල්ලාහ් නුඹලාට තීරණය දෙන්නේයි පවසව. කෙනෙකු තමාට දරුවෙකු නොමැතිව තමාගේ සොහොයුරියක තබා මිය ගියහොත් ඔහු හැර දමා ගිය දැයින් ඇයට අඩක් ලැබිය යුතුයි. ඇයට දරුවන් නොමැතිව සිටියහොත් ඇගේ දේපලට ඔහු එනම් එම සොහොයුරා උරුමකාරයා වේ. සොහොයුරියන් දෙදෙනෙකු වීනම් ඒ දෙදෙනාට ඔහු හැරගිය දෙයින් තුනෙන් දෙකක් බැගින් ලැබිය යුතුයි. ඔව්හු එනම් පිරිමින් හා ස්ත්‍රීන් වන සොහොයුරු සොහොයුරියන් වීනම් ගැහැණුන් දෙදෙනාගේ කොටස මෙන් කොටසක් පිරිමියෙකුට හිමිය. නුඹලා මංමුලා නොවනු පිණිස අල්ලාහ් සිය අනපනත් නුඹලා සඳහා පැහැදිලි කරයි. අල්ලාහ් සියල්ල මැනවින් දනී.